අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනා වාරයටයි සපමින්ලා තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාතමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නෝචේ මං අනුස්සරියාත අත ධම්මං අනුස්සරියාත ඉතිපිසෝ භග ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයිති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන අවස්ථාවක් මේ වෙනකොට කවුරුත් දන්න පරිදි අපි මේ චේතෝ කීල සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා ධර්මදේශනාවලියේ ප්‍රධාන මාතෘකාව වශයෙන් මේ චේතෝ කීල කියලා සඳහන් කරන්නේ මේ හිතේ ඇනිච්ච උල් වගයක් නැත්නම් කටු කොහලක් කටු කරෝසනයක් ඉතින් මේ චේතෝ කීල අඳුන ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට මේ භාවනාවක් වගේ ශාසනයට ගැඹුරට බහැලා වැඩ කරනකොට. ඒ හඳුන ගන්න හඳුන ගන්න වෙලාවේ අපි මේ චේතෝ කීල එහෙම නැත්නම් චිත්ත විනිබන්ධන හිතේ තියෙන බැඳීම් අයින් කර ගන්න ඕනේ. අයින් කරගත්තේ නැත්නම් අපේ ගමනට බාධායි. ඉතින් මේ චේතෝ කීල මේ මාත්‍රකාව හඳුනලා දීලා සරුවචන් වහන්සේ ධර්ම කරුණු පහක් ඉස්මතු කරනවා මේ ශාසනික වැඩ කරන කෙනෙකුට. ඇත්තටම කියනවා නැති ඒක කාටත් වගේ බලපානවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ශාසන කෘත්‍යය ගිහියක පැත්තෙන් බලනකොට කියන්නේ දාන සීල භාවනා වශයෙන්. නමුත් මේ පැවිදි වුණාට පස්සේ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට ඒක කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඒ කොයි එකටත් මේ උල් මේ කටුක රෝසන ගමන වෙහෙස කරනවා සංකර කරනවා. බැඳීම් ඇති කරනවා. නමුත් මේ දානීය සීලේ ඉඳලා ඉන්න කෙනාට ඒක දැනගන්න අමාරුයි. ඉතින් ඒත්තොත් නිකමට වගේ කියනවා මේ පිංකම් කරන්න ගියාම මාර බලවේග වැඩි වගේ කියන කතාව. ඊට පස්සේ ඒ දාන සීල භාවනා කරමින් හිටපු ගිහියත් එක්ක එක්ක පැවිදි වෙලා එහෙම නැත්නම් මේ වගේ නිවාසික භාවනා වැඩමුළුවකට හිත දීලා දාන දෙනවා වෙනකොට කවුරු හරි දෙන දානයක් වළඳමින් සීල සමාධි ප්‍රඥා පුරන්න ගියාම අර වචනේ ආයෙත් අපට ඇහෙනවා වෙනතට වැඩිය බාධක කරදර එන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මේ ගමනට අකුල් හෙලන ගතිය වැඩි වෙනවයි කිය. ඉතින් ඒ අකුල් හෙලන ගතිය වැඩි වෙනවා කියලා මාර බල වේග වැඩි වෙනවා කියලා මේ ජන විඥානේ තියෙනවා එහෙම අදහසක්. ඒ වගේ මේකට බහිනකොට කෙනෙකුටත් වැටහෙනවා. මේ කටුකරසුන අයින් කරලා පාර නිරවුල් කරලා පෙත සකස් කරගන්න උපක්‍රම රාශියකුත් මේ ශාසනය ඇතුළෙම තියෙනවා. ඒ ටික තමයි මේ චේතෝ කීල වශයෙන් මේ කටුකොහල් අයින් කරගෙන යන ගමන. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම මේ සමාජගත වචනේ වෙනස් කරගන්න පුළුවන්. චේතෝ කීල නැත්නම් චේතසෝ විනිබන්ධන වශයෙන් තියෙන මේ දේවල් දානෙට බලපානවා සීලයට බලපානවා භාවනායේ සමාධියට බලපාන. විපස්සනාට බලපාන්නේ මේක දැනගත්තොත්. ඒක තමයි අපිට හම්බෙන ලාභේ. ඒ නිසා මේ චේතෝ කියලා දැනගෙන යන ගමනේ විපස්සනාවේදී අපිට දන් දෙන කෙනාට සිල් රකින්න කෙනාට සමත භාවනා කරන කෙනාට වැඩි කැපී පෙනෙන විදිහට පේනවා මේ සරුවචන් වහන්සේ පෙන්නන චේතෝ කියලා පහ එක මේ කරදරයක් අමලියක් කරදරයක් වෙච්ච වෙලාවක බුදුහාමුදුරෝ සිහිපත් කරන ක්‍රමය. ඒ නැත්නම් බුදු බුද්ධ සද්ධාව. බුදුහාමුදුරෝ කියලා තියෙන නොපැකිල සද්ධාව. අවික්කප්පසාදය විපස්සනා කරන කෙනාට පුදුමාකාර විදියට උදව් කරනවා. එහෙම නැත්නම් එයා නිතරම පුංචි කරදරයක් ආපු ගමන් දුර නික්ෂේපය කරලා සිල් මුදලා භවනාතර දාලා නිකන්. නමුත් යම් කිසි කෙනෙකුට යන්න ඕනේ නම් යාට අරමුණක් දැනගන්න ඕනේ, මෙනෙහි කිරීමක් දැනගන්න ඕනේ, සාකච්ඡා කරන හැටි දැනගන්න ඕනේ. ඔක්කොම දැනගත්තා ශ්‍රද්ධාවත් ඕන. මේ ශ්‍රද්ධාව අවශ්‍ය වෙලාවට එතන තැන පාවිච්චි වෙන්නේ නැත්තම් ඉතින් කරාරින්න වෙනවා, පස්සට යන්න වෙනවා, පටිවාණි භාවයට එන්න වෙනවා. ඉදිරියට යන්න බෑ. හිර වෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට යනකම්ම මේ අවශ්‍ය කරන ශ්‍රද්ධාව අපි අර ඉස්සල්ලාම දවසේ තේරුම් ගත්තා වගේ මේ පසාද සද්ධාව නෙවෙයි එහෙම නැත්නම් මේ මතු පිට සද්ධාව නෙවෙයි. අමූලික සද්ධාව නෙවෙයි. ඒක තමන් භාවනා කරලා කරලා කරලා භාවනා කරනකොට තමන්ට ලැබෙන මේ විශ්වාසයේ මත ඇතිවෙනේ සද්ධාවට ඕකප්පන සද්ධාව කියලා පොතේ නම් කරලා තියෙනවා. තමන්ගේම අත්දැකීමෙන් අරමුණකට හිත දාපුවහම මෙන්න මේ මේ දේවල් වෙනවා. ඒක මේ මට වෙච්ච අරියාදුවක් නෙවෙයි අරමුණේ විපරිණාමය එහෙම තමයි. ඒ වගේම මෙනෙහි කිරීම මෙතෙන්දි කරන්න ඕනේ මෙතෙන්දි නොකළ යුතුයි. ඒක දැනගෙන කිව්වොත් කතරගම නොදැන කිව්වොත් අතරමඟ. අන්නේ වගේ කරන්න කරන්න ගියාම ශිල්පයේ ඒ කෘත්‍යයේ තමයි අතහුරුවක් එන්න පටන් ගන්නවා. කළ පුරුද්ද, දැක පුරුද්ද, අහ පුරුද්ද කිය. අන්න එතකොට තේරෙන්න පටන් අර ගන්නවා දැම්මයි ළඟ තියෙන මේ අත්දැකීම. එහෙම නැත්නම් මේ හුරු කරගත්ත දේ ලේසියෙන් මැකිල යන එකක් නෙවෙයි. කොයි වෙලාවක හරි ප්‍රශ්නයක් ආවොත් අර කරපු හුරුව නිසා මම ඒකට දිය යුතු උත්තරේ දානවා. කායින් අහලා කියන අහලා ණයට ගන්නෙකුත් නෙවෙයි. Tamanටම කරගන්න පුළුවන්. අන්න වගේ මේ ශ්‍රද්ධාවේ තියෙන මේ ඕකප්පන ගතිය, බැසගත්තු ශ්‍රද්ධාව ඉස්සරහට යෑමක් තමයි මේ පරක්කම ධාතු වීරියේදී සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ගත්ත උත්සාහය, ගත්ත ධූරය අත නෑර ඉදිරියට ගෙනියන්න නම් කසාද සද්ධාවමුත් බෑ. හැබැයි මේ ඕකප්පන සද්ධාව කියන මෝරච්ච සද්ධාව අවශ්‍යයි. ඉතින් ඒක ඕනේ කොතෙන්ද යනකන්ද අධිකම සද්ධාව ලැබෙනකම්. කවදා හෝ මේක බර දරාගෙන ගිහිල්ලා අධිකමයක් සාක්ෂාත් කරපු වෙලාවේ අර වගේ හෙල්ලෙන්නේ නැති සද්ධාාවක්, මැකෙන්නේ නැති සද්ධාාවක් එනවා. එතෙන්ට යනකම් නිකම් බුදුරජාණන් වහන්සේ බොහොම හැඟුම්overline කියන ඉතින් යනකම් ඒක මගේ වගකීම තියෙන්නේ. යම් වෙලාවකට අධිකම ශ්‍රද්ධාව ලැබුවට පස්සේ මං එයා ගැන හොයන්නේ නැහැ. එයාට සත් මගේ ශ්‍රද්ධාවක් ඕනේ නැහැ. එයාට ඉදිරියට යන්න පුළුවන්. වැඩ ඉවර නැහැ. අපි කිව්වොත් යම් කෙනෙක් සෝතාපන්න තත්වයට යනකම් ඒක බුදුහාමසන්ගේ වගකීමක් තමයි එයාට කිරිතටුවෙකුට තන කිරි දීලා නාවලා හදලා පෙරලා ගන්නකම් බුදුහාමරන්ට වගකීමක් තියෙනවා. යම් දවසක මේ ඕකප්පන සද්ධාව අධිකම සද්ධාහ බාටපත් වුණාට පස්සේ බුදුරණාහි එච්චර හොයන්න බලන්න යන්නේ. ආ දන්නවා පැහැදිලිවම දැන් ඉතින් ගඟට වැටිච්ච ලී කොටයක් මොහොතට ගහගෙන යනවා වගේ ඒ පැත්තට තමයි යන්නේ කියලා. ඉතින් කොහොම හරි ඔය සද්ධාවේ තියෙන එක පැත්තකින් අපිට දරා ගන්න බැරි දේකුත්. ඒ මොකද යම් දවසක රහත් වුණාට පස්සේ අසද්ද වෙනවා. එයාට සද්ධාව නැතුව යනවා. ආයි බුදුහාමරගෙන් සද්ධාාවක් ඕනේ මම දන්නවා. ආයේක සද්ධාවෙන් නෙමෙයි අදහන්නේ. ඒ ඊට පස්සේ යා තමන්ගේ අත්දැකීම දන. ඒ නිසා බුදුසෙන්සේ රහතන් වහන්සේට අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා කියනවා. එතින්ද යනකන් සද්ධාව අවශ්‍යයි. ඒ සද්ධාවත් මෝරණ සද්ධාවක්, පරිණාමයට සත් වෙන සද්ධාවක්, විපරිණාමයටපත් වෙන සද්ධාවක් එnde ende ende ende මේරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඔකප්පන සද්ධාව Taman තනවා වඩා ගන්නකොට ඒ යෝගාවචරය ටික ලබන්නේ භවනාදී හැමෙන දුෂ්කරතා ටිකෙන්මයි. එහෙම නැත්නම් Tamanට අත්තරදීම් ටිකෙන්මයි. ඒ නිසා භාවනා විද්‍ය වෙන දුෂ්කරතා අත්තරදී එකක්වත් අත්තරදී නෙවෙයි. ඒවා නිකන් උරතල් විතරයි. ඒ ගමනදී ඉගෙන ගන්න ශිල්ප. ඉතින් ඒක එහෙම නැත්නම් මාර්ගඵලයක් ලැබනකම් බුදුජානනාංශයේ නොපැකිලව කල්බදු ක්‍රමයට ණය සහන දෙන කෙනෙක් වගේ අපිට මතක් කරලා තියෙනවා අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝවා මමේව තස්මින් සමේ අනුස්සරියාත. ඕගොල්ලෝ මේ මං කිව්වට අහලා අරණ්‍යගත වෙලා ඉන්නවනම්, රුක්ඛ මූලගත වෙලා ඉන්නවනම්, ශූන්‍යාකාරගත වෙලා ඉන්නවනම් ওই ගෙවල් දොරවලගේ අරසාවක් මේකේ නෑනේ. ඒකට වලින් වල ලොමු දහ ගැනීම සිද්ධ වෙනවා. ඇඟ කිලිපොළල යන්න පටන් ගන්නවා. භය චම්පි තත්ත අපි මයිල් කෙලින් හිටිනවා කියලා කියන්නේ. ඒ වගේ තත්ත්වවලට එන්න පටන් ගන්නවා. එහෙම ආවොත් අරණ්‍යගත தත්වයකදී රුක්ක මූලගත தත්වයකදී ශුන්‍යාකාර தත්වයක. එහෙම නැත්නම් මේ භාවනා කරන්න කියලා මම මේව තස්මින් සමේ අනුසරියාත ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ මගේ ಗುಣ ටික සජ්ජායනා කරන්න එතකොට ඔය බය නැති වෙනවා. එහෙම නැතු වෙන මොනවා කරත් අපි බයත් අරගෙනම තමයි යන්නේ. ඉතින් ඒ බය උපදින උපදින තැනක චකිතයක් උපදින උපදින තැනක මම මෙතෙන් ආවේ බුදුහාමුදුරුවෝ නිසායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මගේ ජීවිතේ කැප කරාට පස්සේ මෙසින්දි කවුරු ආවත් අපට කරදර බාධා කරන්න අපි බුදුහාමුදුරගේ නම සිහිපත් කරනවා ඒක අපිට කියලා දෙන්නේ බුදුහාමුදුරමයි ඒ ධජග්ග සූත්‍රයේදී ඊට පස්සේ නොචේ මං අනුස්සරියාත අත ධම්මං අනුස්සරියාත කම් ආකාරයකට මේ වෙලාවේදී Tamanට මේ බුදු ගුණ ධර්ම බුදු ගුණ ටික නවාරාදී බුදු ගුණ ටික මතක් කරන්න බැරි නම් ධර්මයේ මෙසේ කරන්න කියලා දෙනවා. සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේජිතබ්බෝ විඤ්ඤෝහි. මේක වෙන විදියකට කියනවා අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන එකක් මේ භාවනා කරගෙන යනකොට අනිශ්චිතතම් පහළ වෙනවා අපට. සැකමසුතෙන් පහළ වෙනවා අපට. දෙකට දෙතෑවර වෙනවා අපි. හරියට දෙමන් සංදියකට ආපු මිනිස්සෙක් කොයි පාරේ යන්න ඕනද කියනවා වගේ. ඉතින් එතන තෙපර බානවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. අන්නේ තෙපර බාන වෙලාවල් අනන්තවත් හම්බ වෙනවා. එතකොට මේ යෝගාවචරයා යම් හේකින් සලුවක සාදාලා පරියන්කෙන් නැගිටලා ගියොත් භාවනාවෙන් නැගිටලා ගියොත් යන්නේ අර සැකෙත් අරගෙනම තමයි. ඒක එතනදීම නැති කරගෙන යන්නේ කියලා කියනවා. ඉන්න පරියන්කේදීම ඉන්න සක්පරේදීම නැති කරගෙන යන්න කියනවා. ඒ තෙපර බහන තැනට නොදන්නා තැනට වැටෙන්නේ නැති තැනට ආවේ අහම්බෙකින්ද නැත්නම් ප්‍රතිපදාවක් දිගේද කියලා බලන්නයි කියලා කියනවා. මම මේ භාවනා කරගෙන යනකොට අරමුණක ඉඳලා අරමුණ හොඳට ගොරෝසුට බෙන්නිලා ඒක සියුම් වෙලා අතිසියුම් තත්වයට ඇවිල්ලා මට සැකයක් ආවනම් තමයි සිහිපත් කරලා බලනකොට තේිනවා පටන් ගන්නකොට මේ අරමුණ තිබුණා. මත ඒක මම අරමුණු කළා. ඒක ආඩේට ගත්තා ආඩේට ගත්තා දැන් එන්නේ එන්නේ එන්නේ එන්නේ අරමුණ ගෙවිගෙන ගියා ඒක නිසා Tamanට මේ එක සැරේ වෙච්ච හදිසි අනතුරක් වෙන්නේ නැහැ භාවනාවේදී වෙන්නේ ටික ටික ටික ටික එතකොට මේ ප්‍රතිපදාවකින් මේ ඉදිරියට අවිල්ල තියෙන්නේ එහෙමනම් ඔක ප්‍රතිපදාවටම බාර දෙන්න Tamanගේ මොළේ පාවිච්චි කරලා ක්‍රම විදිහ හොයන්න යන්න එපා දෙක ඒ විදියට අරමුණක් සියුම් වීම වශයෙන් හෝ වෙන දේ මොකද්ද කියලා තේරෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා හෝ වික්ෂිප්ත භාවයට ආවට පස්සේ වික්ෂිප්ත භාවේ නම් තියෙන එක පැහැදිලිවම ඇත්ත තමයි. නමුත් අර සාමාන්‍ය දිනදා ජීවිතේ නැත්තම් භාවනාවට පටන් ගන්න වෙලාවට වැඩි දැන් කෙලෙස් අඩුද නැද්ද කියලා සලකා බලන්න. දැන් ඒ තිබුණ තරම් කෙලෙස් අඩු තත්වයක් නම් තියෙන්නේ ප්‍රතිපදාවක් දිගේ ආපු දෙයක් නම් ඉතින් මේක සැකමසු වෙන්න එපා. ওই තියෙන தත්ත්ව පුළුවන් තරම් හිතට වද්දා ගන්න, වශී කරගන්න, සිද්ධි කරගන්න, පුහුණු කරගන්න. එතකොට ඒකේ පట్టල වෙනකොට, ඒකේ පදම් වෙනකොට ඉබේම හිත ඉදිරියට යනවා. ඉතින් අන්න ඒක අපි කියන්නේ බුදුහාමුදුරුවෝ සීපත් කිරීමක් නෙවෙයි ප්‍රතිපදා කියන්නේ අපේ ධර්මයේ. මේ ධර්මයක් හරහාද මම මෙතෙන් ආවේ නැත්නම් නිකන් අහතින් කඩා වැටෙනවද? පය පැකිල්ල වැටෙනවද? ප්‍රතිපදාවත් දිගේ ආවනම් මතක තියාගෙන යනවා නම් ධර්මයේ දන්න කෙනෙක් අපි මේ ගමන යන්නේ දන්න තැනක සිට නොදන්න තැනකට තමයි. එnde ende ende ende අපිට සරණට පිටිට තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ විතරයි. අපේ දැනුමක්වත් අපේ ශිල්පයක්වත් අපේ කුල උසස් කුලයක බෙදිච්ච බවක් හෝ සෞඛ්‍ය සම්පන්න බවක් හෝ තරුණ මදයක් හෝ ආරෝග්‍ය මද මොකක්වත් උදව් වෙන්නේ නැහැ. ඉතින් එතෙන් එහෙම යනවයි කියලා කියන්නේ ධර්මයේ පැත්තෙන් බලනකොට මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩුවීමක් නමුත් අපි සංසාරේ කවදාකවත් නැදින්න අවිල්ල නැති නිසා අපේ අත්තමුත්ත දත්තපණත්ත කිත්ත කිරිකිත්ත දරක කිරිකෑමුත්ත අතොතෙන් ගිහිල්ලා නැති නිසා අපිට සැකයක් එනවා සාධාරණයි නමුත් මේ සැකේ පස්සට යන හේතුවක් කරන්නේ නැතු මං ආයේ මේකට ප්‍රතිපදාවක් කරා මේකේ කෙලෙස් අඩු තත්වයක් අසහනේ අඩු තත්වයක් දැවිලි තැවිලි අඩු තත්වයක් තියෙනවනම් හිත හදාගෙන එහෙම නැත්නම් ලෑස්ති වෙලා කියන වචනේ පාවිච්චි කරන. ලෑස්ති වෙලා ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්ම ඊටත් වැඩිය ගැඹුරු තැනකට යනවා. ඒකට එවැනි දෙයක් ජීවිතේක වෙලා නැත්නම් වැඩමුළුවකදී වෙලා නැත්නම් ඒ වැඩමුළුවෙන් ඇති වැඩක් නැහැ. භාවනා වෙදි එහෙම දෙයක් වෙලා නැත්නම් භාවනාවෙන් ඇති වැඩක් නැහැ. වෙනවනම් හැබැයි වෙනසක් වෙනවනම් විපරිණාමයක් වෙනවනම් ඉදිරි ගමනක් ඔය වගේ අසහනකාරී විශ්වාස කරගන්න බැරි අවස්ථා කීපයක්ම යන්න යන හැම වෙලාවෙම එnde ende ende ende ඒ සද්ධර්ම විශේෂයි ප්‍රතිපදා විශේෂයි තිබුණු විශ්වාසය වැඩෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් නිකන් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නෙම අනිශ්චිතභාවයක් වෙලා, චකිතයක් වෙලා, සකමසුතෙන් පහළ වෙලා කාගවත් පිටක් හොයන්නේ නැතුව තමන්ම ධර්මයේ කෙරේ තියෙන විශ්වාසයෙන් පට බේර ගන්න ගියාම තමන්ට තේරෙනවා එතන මේ ඉවසන්නා නිවන් දකි කියලා ඊට වැඩිය ලාමක දෙයක පිහිට හොයන්න එපා බුද්ධ ධම්ම සංඝ කියන දෙයට වැඩිය ආය ගන්න දෙයක් නැහැ කියලා මේකටම යෙදී ගත කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක නිසා අපි කතා කරා වගේ මේ ධර්මයේ තියෙන ඒ සක්කාත ගතිය ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ වශයෙන් බැහැ ගන්න කෙනාටත් කියනවනේ මේ විපස්සනාව කියලා කියන්නේ පටිශෝතගාමි වැඩක්. මේ සමාජයේ තියෙන ආචාර ධර්ම පැත්තට නෙගන්නේ ඊට විරුද්ධව යන ගමනක්. ඒක නිසා මේ සමාජයෙන් අපිට ගන්න මොනම ආදර්ශයක්වත් නැහැ විපස්සනා. විපස්සනා කරනකොට ඒ වගේ අනිත් පැත්ත යන්නේ. ඉතින් මේ ගමනේ යන කෙනා ඒසා ගැඹුරු ගමනක් ගියත් ආරම්භයේදී කියන්නේ විපස්සනාට බැස ගන්න වෙලාව එහෙම නැත්නම් මේ සතියේට ආරම්භයේදී නදී කොහොම සුන්දරව කරගන්න පුළුවන්. හොඳට පట్టල වාඩි වෙලා සමබරව කයට මෛත්‍රී කරලා වාඩි වෙලා ඒකටයි හිත යොදන්න කියන්නේ. එදී අපි ඒක වෙනුවට මේ අර සමීකරණේ මන් දන්නේ නැහැ, මන් ත්‍රිපිටකේ දන්නේ නැහැ, මට ඒක නෑ මේක නෑ කියලා මේ තියෙන සරල ඍජු කාටත් කළ හැකි මේ தත්ත්වයේ තියෙද්දී අනවශ්‍ය දේවල් නිසා පටලවා ගත්තොත් ඉතින් ඒකම අර ධර්මයේ තියෙන සරල බව නැත්තම් ධර්මිනු දැනීම වෙලා තියෙනවා. ඒ මොකද මම දවලුත් අර ධර්ම සාකච්ඡා කරන වෙලාවදී කිව්වා වගේ මේ භාවනා කියන වචනේ පැත්තක දාලා සතිය පිහිටුණා කියන වචනේ ගන්න. මොකද භාවනාවට තියෙන අපේ පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත බය. සතිය පිහිටුණා කිව්වම දුනු ආයත් ඒක ඉගෙන ගන්න එපා. එල්ලෙට වෙඩි තියෙන මිනිහත් ඒක කරන්න එපා. කොයි එකනටත් ඒ සතිය අවශ්‍යයි. ඒකට අපි මේ දිනදා ජීවිතය අපි හැම කෙනෙක්ම යම් යම් ළඟාවීම් ළඟා වෙච්ච ඇත්තෝනේ හැම තේම ලබලා තියෙන සතියෙන්නේ. කිසිම දවසක වෙන දෙයකින් නෙවෙයි. අපි දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒ ලෞකික සතිය අපි දැන් මේ කාය අනුපස්සනාවට යොදවනකොට මේ ලෝකේ කාටවත් මම සතිය දන්නේ නැහැ, ඇත්තේ නැහැ. මට ඒක පිටරටින් ගෙන්නන්න ඕනේ, මට නැත්තම් සුපර් මාකට් එකකින් එකකින් ගන්න ඕනේ කියලා දෙයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවනම් සතාධිපතිය සබ්බේ ධම්ම හැම ධර්මයකදීම සතිය අධිපති වෙලා දැනටමත් අපි දන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ Power of Mindfulness නැත්නම් සීයේ බලමයි මේ කියන පොතේ ලස්සනට සඳහන් කරලා තියෙනවා. අපේ මේ ජීවිතයේ මෙතෙක් අපිට එල්ලයක් ඇතුව වැඩ කරන්න උදව් කරපු මේ සතිය අහිංසකව සරලව අපිට උදව් කරාට අපි ඒකට සතියට නෙමෙයි අපි ස්තුති කරන්නේ අපි එක්ක සද්ධාවට ස්තුති කරනවා නැත්නම් වීර්යයට ස්තුති කරනවා එහෙම නැත්නම් සමාධියට ස්තුති කරනවා නැත්නම් ප්‍රඥාවට ස්තුති කරනවා වැඩේ කරලා දුන්න සතියට අපි කවදාවත් මේ වෙනකන් ස්තුති කරලා නැහැ ඒක නිසා අපිට සතිය පේන්නේ පිටකංකාරයක් වාගේ නමුත් අපි මෙතෙන්ට එනකම් මේ ශිෂ්ට සම්පන්න මිනිසෙක් වශයෙන් සමාජශීලී ජීවිතයක අපිට මෙතෙන්ට එන්න පුළුවන් උනේ සතිය නිසා මොකද අපි දන්නේ සතිපට්ඨානයේ සදාම කාලේ කිරුවට පස්සේ අපි මේ සතියට නොසලකILLක් කරන්නේ සතිය වැඩිවීමටමයි සිල් ගත්තේ සතිය වැඩිවීමටමයි ආරණ්‍යයකට ආවේ සතිය වැඩිවීමටමයි මේ සිල්ලොතුන් මැද ඉන්නේ නිසා සියලු වැඩ බහා තබලපන් සතිය වඩන්න ඕනේ කියලා බැලුවොත් සංසාරගතව අපි ළඟ කොච්චර දෝ සති කුසලතා තියෙනවා සති නිපුණතා තියෙනවා හැබැයි ඒක සතිය බව දන්නේ නැතිකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නමුත් මේක තමයි සතිය කියලා කවදාද තේරුම් ගත්තට පස්සේ ඒක එච්චරම පිටගංකාරයක් නෙවෙයි. ඒක තියෙන දෙයක්. ඊට පස්සේ අපි අනිත් දේවල් නොවැදගත් දේවල් ඉස්සරහට තියන්නේ නැතුව සතියෙම ඉස්සර තියාන යන්න පටන් ගත්තට පස්සේ එක වාසියක් හම්බෙනවා. මොකද්ද කියලා කරන්න පුළුවන් මේක හරියනවායි කියලා. සතියේ ඉස්සර කරගෙන යන ඕනම වැඩක ඕනම පුද්ගලයෙකුට කවදාකවත් වැටීමක් සිද්ධ වෙන්නේ මේක මේ වැඩේ හරියනවා කියලා කියන්නකොට. ඒ විශ්වසනීයත්වයේ සද්ධාවේ නැහැ. සද්ධාවෙන් කෙරුවට වෙලාවක හරියනවා වෙලාවක හරියන්නේ ඒ විශ්වසනීයත්වයේ වීරියේ නැහැ. ඒ විශ්වසනීයත්වයේ සමාධියේ නැහැ. ඒ විශ්වසනීයත්වයේ ප්‍රඥාවේ නැහැ. ඒව ඔක්කොම අපිව පාවා දීලා අපිව හොදා යනවා. අපි අපෙන් ගිලිහිලා යනවා. සත්‍ය කවදාකවත් තතරින්නේ ඒක නිසා කවදා හෝ අපි ආරම්භක සතිය එහෙම නැත්නම් මේ ආදි කල්යාණ සතිය සියලු වැඩ බහා තබලා අතක් පිට අතක් තියාගෙන ඒකටම වඩන්න අරගත්තට පස්සේ අපි ඒක ජීවිතේ වටිනාම පින ලොකුම ධර්මයට කරන ගෞරවය සහ ධර්මයේ යෙදීම කියලා දැනගෙන කරන්න ගත්තොත් කාටවත් නැහැ සත්‍යය වඩන්න බෑයි කියන කිසිම කාරණාවක්. ඒ නිසා ඒක ආදි කල්යාණයත් ලස්සනයි. ඊට පස්සේ මජ්ජේ කල්යාණේ වශයෙන් යම් වෙලාවක මේ සතිය වැඩිම නිසා Taman ඉන්නේ ඉරියව්වේ මූල කර්මස්ථානේ ටික වේලාවක් හිත පවත්වන්න පුළුවන් වෙනකොට අරමුණක එක දිගට හිත පවත්වන්න පුළුවන් වෙනකොට ඔය අන්තිම අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමෙට ගියාට පස්සේ කියනවා මතක් කරනවා මේක හිතා ගන්න නම් බෑ තමයි ආධුනිකයෙකුට ඇත්තටම මේ තරම්ම සතිය අපට උදව් කරනවා කියලා. නමුත් එක දිගට චිත්තක්ෂණ හතරක් පහක් අරගෙන යනකොට මේක පුදුම විදියට Java කැවෙනවා. පුදුම විදියට බල කැවිලා අපිට හිතා ගන්න බැරි තරම් ලොකු සේවයක් අපිට කරනවා. දැන් අපි වැඩමුළුවේ ඉන්න 3-4 වෙනි දවස වෙනකොට ඒ සතිය කාට හරි ඉදිරිපත් වෙලා අඛණ්ඩ සතියක් දිගට පවත්වනවා නම් හුස්ම රැල්ල දෙක තුන යනකොටම හිත සම්පූර්ණයෙන්ම තැම්පත් වෙලා කය සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා තමයි නිකන් පුළුන් කොට්ටක ඉන්නා වගේ කෙලෝරක් නැති අවකාශයකට ගියා වගේ අර තප්පර ගානෙන් එතෙන්ට ගේන තරමට සතිය වැඩෙනවා. ඒක හිතා ගන්නවත් බෑ ඉස්සල්ලා. ඉස්සලා මේ අරමුණක සතිය පියාගන්න පීටව ගන්නවත් බැරි තරම් හරියට කියනවා නැගිටලා ඇවිද ගන්න බැරි තරම් පොඩි දරුවෙක් වාගේ. නම සතිය ආවට පස්සේ ඒක අපිනුම් ගහලා උඩ පැනලා ඔලිම්පික් ගහලා දිනලා ඒ තරම්ම සතිය කස් කැවෙන ගතියක් තියෙන නිසා මජ්ජේ කල්යාණේ වශයෙන් ඒ වෙලාවේදී පුදුම සතුටක් එනවා. මේ සතියට අවශ්‍ය ධෛර්යය දුන්නාට පස්සේ ඒ සතිය අපිට ආපිටට ලබලා දෙන ප්‍රතිපල. යම් තාක් අපි සති ධර්මය ආරක්ෂා කරනවා නම් අපිට ධර්ම ආරක්ෂාව ලැබෙනවා සති ධර්මය අපි ආරක්ෂා කරනවා. ඒ ආරසාව මේ ඉඳගෙන ඉන්නකොට විතරයි සක්මන් කරනකොට විතරයි අරණ්‍ය සීනාසනේ ඉන්නකොට විතරයි කියලා එකක් නැහැ. පුරුදු කරා නම් ඒක අපි අත නෑර අපට වැසිකිලි කැසිකිලි කරනකොට වුණත් මරණ චිත්තක්ෂණය වුණත් අසාධ්‍ය ලෙලකටපත් වුණත් අපේ කිට්ටුවන්ට එක් මැරලා ගියත් අස්පනා අපිට සතිය අපේ අත ඇල්ලලා යන්නේ නිසා මජ්ජේ කල්යාණ වශයෙන් මේ සතිය කරදෙන කෘත්‍යයට සතියට ස්තුති කර කර ඉන්න ඕනේ නැහැ. එයා කවදාකවත් ආපහු එහෙම මේ ස්තෝත්‍ර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වැඩේ කරලා දෙනවා. ඒකල ගිහිල්ලා ගිහිල්ලා මේ සතිය මේ විදියට පුරුදු කරලා යම් මට්ටමකට Tamanට કોઈ කෘත්‍යයේදීත් වගේ කරගන්න පුළුවන් වුණාට පස්සේ වෙලාවක් එනවා මොන වැඩේ කරනකොටද මට සතියෙන් ඉන්න බැරි කියලා අහන වෙලාවක් එනවා. ඉතල ඉතල අපිට සතිය පටන් ගන්න තරමක් දන්නේ නැතුව අපි ජීවත් වෙන්නේ. ඒ සඳහා අපි සිල් අරගෙන භාවනා මධ්‍යස්ථාන කියලා සිල් තුන් වට කරගෙන ඒකටම සැදී පැහැදී ඉඳගෙන සතිය අඳුන්ලා දුන්නාට පස්සේ දවසක් එනවා දවසේ අහවල් කෘත්‍ය කරනකොටද මට සතිය පවත්වන්න බැරි කියලා. එහෙම දෙයක් නැහැ. මේ ජීවිතේ ජීන ඕනම දෙයක් කරනකොට සතිය පවත්වන්න පුළුවන්. අන්න එදාට තේරෙනවා මේ මොලේ 100%ක්ම වැඩ කරනවා කියලා. එතෙන් දෙනකම් මේ මොලේ 100 දෙකක්වත් වැඩ කරන්නේ නැහැ. අපි බයටයි සැකේටයි අපි අර දන්න පතේ දිගේ ගියාට ඕනම දෙයකට සත්‍ය යොදන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මට කියලා විනිශ්චය කරන්න දෙයක් නැහැ සත්‍ය කරන්න තියෙන දේ කරනවා. ඒකට මම ඒ සතියේ තියෙන පරිෝසాన කල්යාණේ නැත්තම් මේ ධර්මයේ තියෙන පරිෝසాన කල්යාණේ පෙන්නකොට කියන්න පුළුවන්. ඔය මේ ජීවකයයි කියලා කියන්නේ මේ වෛශ්‍යාවකට හම්බු වෙච්ච විසිකලා දාපු දරුවෙක් පස්සේ රජුරෝ එක දැකලා ඔය අනිකුත් රජකෙතර ඉන්න කුමාරයොත් එක්ක එකට කාලා හිටපන් කියලා ඌට කුමාරයන්ගේ බත් දුන්න නිසා කොමාරක බච්ච කියලා කියනවා. පණ තියෙන නිසා ජීවකයි කියලා කියනවා. සතා දරුවා මැරිලා නැහැ. දරුවා ගෙනත් දැම්මේ උදේ පාන්දර යන කරත් එකට බෙල්ල තද වෙලා කැපිලා මැරිලා යන්නයි ගෙනත් දැම්මේ. නමුත් මැරිලා නැහැ. ඉතින් රජුරෝ දැක්කලා දරුවා අරගෙන දරුකමට හදා ගන්නවා. ඉතින් පස්සේ මෙයා ලොකු වුණාට පස්සේ මෙයා යනවා දිසාපාමොක් ආචාර්ය ගාවට ගිහිලා විශේෂණය කරන්නේ වෛද්‍ය විද්‍යාව. ඉගෙන ගන්නකොට දිසාපාමොක් ආචාර්ය ළඟට අරගෙන මේ පාවට්ටා. මේ පාවට්ටවල පත්පංගුව මේ පට්ටේ මේ ගුණේ තියෙනවා, කොලේ මේ ගුණේ තියෙනවා, මලේ මේ ගුණේ තියෙනවා, මුලේ මේ ගුණේ තියෙනවා කියලා පස් වගේම යට කියලා දෙනවා. ඊට පහුවෙන් දවසක උපමීනිය ගහක් අරගෙන පස් වගේම කියලා දී මෙයා ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන අන්තිමට ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ එහෙම නැත්නම් මේ වන ඖෂධ තියෙන ಗುಣ ඉගෙන ගත්තට පස්සේ මෙයා පිටක් කරනවා කැලේට ගිහිල්ලා බලන්න කියලා බෙහෙතට නොගන්න જાති පැලයක් මොකක්ද තියනවද කියලා. මුළු හත් දවසක් කැලේ ඇවිදලා කියනවා එකම පැලයක්වත් නැහැ කැලේ බෙහෙතට නොගන්න. ඒ තරම්ම යාගේ ශාස්ත්‍රය දන්න ඕනම දෙයක බෙහෙත් ගුණයක් තියෙනවා. ඒ වගේ තමයි අපි අමාරු තැනකින්, ලේසි තැනකින් සතිය පටන් අරගෙන ගියාට පස්සේ දවසේ ඕනම වෙලා මොනවා කරනකොට වුණත් සතිය පවත්වන්න පුළුවන් කියන තැනට හිත ගියාට පස්සේ ඒ යාට ඒකට යෝගාවචර කියන වටිනවනේ. අර තේරෙන පටන් අර ගන්නවා. ඒ ස්ත්‍රී උණයි කියලා, පුරුෂ උණයි කියලා, දුප්පත් උණයි කියලා, පොහොසත් උණයි කියලා දැනුම තියෙනවා කියලා නැහැ කියලා සතිය මොනම දෙයකටවත් මායින් කරන්නේ මේක ඉදිරියට ගියා යන්න පුළුවන් අන්න ඒ තරම් වේපුල්ල සතියක් අඛණ්ඩ සතියක් සුපතිට්ඨිත සතියක් ඇති වුණාට පස්සේ තමයි ඒ ਸਰවඥාංශය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ධර්මය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති වෙන එකට අවෙක්කප්පසාද කියලා කියනවා. අන්න එතකොට තේරෙනවා මේ සතියට අපි ඉඩක් දුන්නොත් කොතනකින් හරි බහ ගන්න ඒක ඇතුළට ගිහිල්ලා පැතිරෙනවා මුළු දේහේ පුරාම. කොතනකින් ඇතුළට ගියත් ඒක ඔක්ඛන්තිත්වා පග්ගන්තිත්වා පත්තරිත්වා පවත්තති इति කියලා කියනවා. ඒක නිසා කියලා කියනවා බුරුම කට්ටිය තමයි ඒක හරියට විස්තර කරන්නේ. සති සහ ඨාන කියන දෙක මැද පයන්නක් තියෙනවා. සති ප ဋ ාණ කියලා. ඒ පයන්නට විතරක් අර්ථකථන දෙනවා. අටුවාචාර්ය වංශේ. කොතනකින් හරි ඇතුල් කරොත් නයි විසක් ඇතුල් කරනවා වගේ මුළු දේහේ පුරාම පැතිරෙනවා. ඒස අපි කොයි වෙලාවක හරි අපේ දරුවන්ට මේක දෙන්න ඕන. දුන්නට පස්සේ ආයෙක වවා ගන්න. අපිත් කොයි වෙලාවක හරි ඒක ඇතුළට දා ගන්නවා. දාන්නේ නම් අපි බොහොම පුංචි තැනක ඉන්ජෙක්ෂන් කට් එකකින්ම ගෙගහන්නේ. අන්තිමට මුළු එක්කම පුරාම පැතිරෙනවා. පැතුණාට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ ජීවිතය පුරාවට සතියෙන් ගත කරන්න පුළුවන්. කිසිම තැනක් නෑ නෑ කියන. ඒක නිසා පරියෝසాన කල්යාණේ වශයෙන් මේ සතිය යම් තැනකට ගියාට පස්සේ එයා මුළු ජීවිතේම හසුරුවනවා. ඊට පස්සේ අපි මෙහෙවන්න ඕනේ ඒ සතිය විසින්ම හසුරුවන්න ගිය දවසේ තමයි කෙනෙකුට මේ හේතුඵල ධර්මේ වැටහෙන්නේ. එතෙන්ට යනකම් අපි මේ හේතුඵල ධර්මය කියලා ගණන් ගන්න මේ අපි හිතන එකක්. කවදා හෝ සියල්ලම සිද්ධ වෙන්නේ ඒ හේතු තහ ඵලානු ධර්ම කියලා කියන්නේ අපි සක්මන් කරනවා නම් මෙහෙවන සතියක් නෙවෙයි අනායාසයෙන්ම සතිය පිටට දැඩනකන් සක්මන පුරුදු කරන්න ඕන. පරියංකයට ගිහිල්ලා කිසිම මෙහෙයුමකින් තොර ඉස්සල මෙහෙයුමකින් කරලා කරලා පුරුදු කරලා කිසිම මෙහෙයුමකින් තොරව හති කොන ගෑවිච්ච සතියක් හැම වෙලාවෙම තීරණ තැනට ගියාට පස්සේ තේරෙනවා සිදුවෙන හරියක් සිදුවෙන්නේ අම්ම හේතුවක් ඇතුව ඒකට අදාළ ඵලයක් තියෙනවා. මම මේ ඵලයට කැමතුණත් හේතුවට කැමතුණත් මගේ මන අපමණාපෙන්ගින් ඇති වැඩක් නැහැ. සිද්ධ වෙන්නේ ඒකට ඒ මට්ටමට යනවයි කියලා කියන්නේ සතිය වේපුල වෙලා සතිය විසින් සම්පූර්ණ මේ නාඩගම සම්පූර්ණ පාන්නයකට නතු කරලා. එතකොට අපිට ජීවත් වෙන්න තියෙන පොඩි දරුවෙක් වගේ. අම්මා ගොඩක් කියන පොඩි දරුවට උට බය වෙන්න දෙයක් නැහැ නේ කෑම ටිකක් දෙනවා අම්මා ආරසාවක් දෙනවා අම්මා ඇඳුමක් දෙනවා උට තියෙන ඔඩොක්කේ සෙල්ලම් කරන එක විතරයි එතෙන්ට යනකන්නම් අපි යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්න ඕන ඒක නිසා ඒ ධර්මයේ තියෙන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ මට්ටමට යනකොට කොතෙන්ට යනකන් තල්ලු කරන්න ඕනද ඊට පස්සේ කොච්චරක් එක ඇදලා යනවද කියන එක එහෙනම් අපි ගැම්මට අහුවෙලා අරගෙන යනවද කියන එක එක එක ආචාර්යවරු එක එක ක්‍රමවලට මතක් කරනවා. ඒක අපි කියන්නේ යම් කිසි කෙනෙකුට වෙන කෙනෙකුගේ උදව්වක් නැතුව කමඨාන් සුද්ධ කරන්නේ නැතුව තනියෙන් භාවනා කරන කොච්චර භාවනා කරන්න ඕනද කියන ප්‍රශ්නයක් වයිකක් මේ ඇහින්නේ. ඉතින් ඒකෙදී මහසිසාර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට ඒ තමයි මෙතෙක් බලා හිටපු දේවල් ඔක්කොම දී වෙලා ගිහිල්ලා මොනම දෙයකකට එල්ලලා නැහැ හිත. ඉන්සානිකම් බයක් වගේ, චකිතයක් වගේ එහෙම නැත්නම් මේ බහිතුපට්ඨාන ඥාන මට්ටම විතර ඇවිල්ලා ඒකෙන් එහාට ගිය කෙනාට ආය ගුරුවරයෙක් නැතුණාට ප්‍රශ්නයක් නැහැ කරගෙන යන්න පුළුවන්. ඉතින් යනකම්ම ගිහිල්ලා Taman ගොඩ එනකම් පුරුදු කරන්න ඕනේ. එතකම්ම ගුරුවරයා වග බලා ගන්න ඕනේ. සමහර පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා මේ උද්‍යප්පේ ඥානයේදී මතුවෙන තාක් සියල්ලම වහා ගෙවිලා යනවායි කියන තැනට ගියාට පස්සේ ඊට පස්සේ භාවනා එහෙම ඇදිලා යන්න පටන් ගන්නවා මේ වගේ එක එක කරාට එක එකනට මේ ධර්මයේ තියෙන මේ ස්වකහත ගුණය වැටහිලා ඊට පස්සේ ඒ ඒ ගුණය නිසාම භාවනා ස්වභාවයෙන් වැඩෙන తত্ত্বය එක එක විදිහට බලපානවා එතෙන්ට යනකන් නම් මේ මට්ටමට එනකන් නම් තල්ලු ස්ටාර්ට් තමයි. තල්ලු කරලා තල්ලු කරලා හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ භාවනාව කස කැවෙන්න ගත්තට පස්සේ, Java කැවෙන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය ඒකට යන්න දෙන්නේ නැතුව ඒක ඒකේ මතයට යන්න දෙන්නේ නැතුව අතපත ගන්න ගියොත් ආයෙත් භාවනා ඇඹුල් වෙන්න පටන් ගන්නවා. ආයෙත් භාවනා අමු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරලා කරලා ගිහිල්ලා යම් මට්ටමකට සතිය දිනුනාට පස්සේ අපි සතිය විශ්වාස කරන්න ඕනේ සද්ධර්මයේ විශ්වාස කරනවාගේ මෙයා දැන් මා නොමගරින්නේ එයාට යන්නදල්ලා බලන්නේ මොනම දෙයක්වත් ආය මෙනෙහි කරන්න යන්නෙත් නැහැ හසුරවන්න යන්නෙත් නැහැ කොයි එක ආවත් ඒක ධර්ම ධර්ම කියන්නේ ඒකට අපි කියන්නේ ආර්ය පරිශ්‍රණ කියලා වෙන දෙය දිහා බලන්න ඉන්න පුළුවන් එතකොට තේරෙන පටන් ගන්නවා මම ඇඟිලි ගහන්න ඕනේ නැහැ ඒකට මම විනිශ්චය කරන්න ඕනේ නැහැ ඒකට. මට පූර්ව නිගමන අවශ්‍ය නැහැ. ඒකට යන්න දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ මට්ටම ඒ කොතනදීද අපි මේ කරබුරුල් ඇරලා යන්න දෙන්නේ කියන එක විශ්වාසය මත තමයි පිහිටලා තියෙන්නේ. සමහරු අර දැඩි විනය ගරුක විනය ගරුක කියන්නම් බෑ මේ වචනෙට Taman ගැන තජ මේ විවේචනාත්මකවම විනයම ඉස්සරහට කරන අනේකන කවදාකවත් ඒ වගේ සතියට යන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඒක අතපත ගන්න. අද නටියට වැඩි විපත් වෙච්ච ළමයින්ටත් උපදෙස් දෙන්න හදනවා වගේ. ඒක උන් ළමයි නරක වෙනවා. සතිය යම් මට්ටමට ආවට පස්සේ යට යන්න දෙන්නවා. දඟකාරකම් ටිකක් කිරුවට මොනවත් වෙන්නේ එහෙම කරන්න කරන්න තමයි මේ සති ධර්මයේ વિશે අපි විශ්වාසයක් ගොඩනගන්නේ. ඒකම කියන්න පුළුවන් සත් ධර්මයේ කියලා ඇති විශ්වාසය කියලා. මොකද ධර්මය කියලා මෙතන සඳහන් කරන්නේ අපි ධර්මය අපි ක්‍රියාවත් කරන කොටස. ඒක හරහා තමයි අපි දවසක මේ ඔක්කොම ධර්මය අපි තේරුම් ගන්න. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දැන් අවුරුද්දකට වැඩි. ඒ ස්වාමීන් වහන්සේ ගොඩක් අවුරුදු 40ක් විතර වගේ ඔය පිටරටවල නිතර යමින් බටහිර රටවල ලයිට මේ <clears throat> ධර්ම දූත සේවයේ යෙදුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ පිට රටකට ගියාම විශේෂයෙන්ම අබෞද්ධයෝ ඉන්න රටකට ගියාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිටවන්න කියපුවාම ඒගොල්ලෝ පැකිලෙනවා. මේ පුද්ගලයෙකුට බෑ. පුද්ගලයන්ට වඳින්න බෑ. බෞද්ධයන්ට ඒක ප්‍රශ්න නෑ. බෞද්ධයරි සතුටින් කරනවා. නමුත් අබෞද්ධ කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම පිට රටක ගිහිල්ලා මම මේ බුදුන් කෙරෙහි පහදවන්න මං ආවා කියන එකට කියන්න මං යන්නේ මං කටපරිස්සම් කරගන්න. මොකද මේක අනවශ්‍ය බලපෑමක් කෙනෙකුට මේ මං අදහන ගුරුනාන්සයට වැඳපන් කියන කියන්නේ මම හැබැයි කියන මං ආවේ ධර්ම දූතයකට කියලා. මං ඕගොල්ලන්ට බය නැතුව මං අදහන මූල ධර්මය කියලා දෙනවා. ඒ මූල ධර්මයේ ආත්මවාදයක් නැහැ. ඒ නිසා මම යෙදෙන්නේ ධර්ම දූත සේවයට, බුද්ධ දූත සේවයක් නෙවෙයි. ධර්ම දූත සේවයකට යොදා. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නේ වැඩ කරන තැන තමයි ධර්මය. ඉතින් මේක කිව්වට ඉතින් මටම සිද්ධ වෙනවලු ටික වෙලාවක් ගිහිලා කියන්න මේ ධර්මයේ කොටස් වශයෙන් අතොත් 84000ක් තියෙනවා. නවංග තත්තු සාසනය කියලා කියනවා. ත්‍රිපිටකය කියලා කියන ඔක්කොම ගත්තොත් එහෙම මේ උස මෙච්චර විතර උස නැත්නම් අඩි 4ක් 5ක් උද පොත් සෙට් එකක් තියෙනවා ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් පිටරට කෙනෙකුට ගිහිලා කිව්වොත් එහෙම මං ආවේ ඔයගොල්ලන්ට මෙච්චර පොත් ගොඩක් කියලා දෙන්න කියලා අර මිනිස්සු ආපිට ගෙදර දුවනවා. ඌවා ඉගෙන ගන්න අවුරුදු කීයක් යනවා. ඉතින් යාට කියන්න සිද්ධ වෙන ඔක්කොගෙම තියෙන ක්‍රියාකාරී පැත්ත ගත්තොත් මං ඕගලන්ට කියලා දෙන්නේ සතිපට්ඨානෙ විතරයි. ඔය මුළු ත්‍රිපිටකයම කියලා දෙන්න යන්නේ මුළු ත්‍රිපිටකයම තියෙන සතිපට්ඨානෙ විතරයි. ඉතින් එතකොට පොඩ්ඩක් ස්පාසුවක් එනවලු. ඉතින් ඒකනම් කරන්න පුළුවන්. සතිපට්ඨානියත් අටුවාවත් ටීකාවත් එක්ක ගත්තොත් කුල 1000ට වැඩි පොත් ගන්න. ඉගෙන කර කරන්න බෑ. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ සතිපට්ඨානයි කියන එකෙත් මේ සති කියන අකුරු දෙක විතරයි උගන්වන්නේ. මම ඒක දවස් 4ක් 5ක් ඇතුළත උගලන කියලා දෙනවා ඕකේ මුළු ත්‍රිපිටකේම තියෙනවා කියලා. මම ඒකයි ඊයේ මතක් කරේ. මේ ක්‍රියාකාරී කොටස ගත්තොත් මේ ත්‍රිපිටකේ මේ සතියයි ඒකයි සතිය හඳුන්ලා දෙන වෙලාවේදී සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සෙල්ලා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා විශාල බරපතල ගම්භීරත්වයක් දීලා තමයි ආනිසංස හතක් දේශනා කරලා තමයි සතිය දේශනා කරන්නේ. නමුත් සතිපට්ඨාන භාවනාවේ නොයිදී අපි ගත කරපු කාලයක් අපේ සංසාරේ ජීනෝනේ. මේ ජීවිතෙත් තියෙනනේ. ඒ කාලෙත් අපි බුද්ධ ආගම දන්නවයි කියනවා බුද්ධ ආගම් කාර්යෝ කියනවා සතියේ නැතුව අපි ඒ කරපු ක්‍රියාකාරකම් වල ඔය කියන තරම් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ මොකද හරපද්ධතිය නැති දෙයක් නෙමෙයි අරගෙන යන්නේ අපි. මේ හරපද්ධතියේ හිත දැම්මට පස්සේ මේ සතිය කියලා කියන්නේ ඒක හොඳට පట్టල කිරීම තමයි සතිපට්ඨානය කියන්නේ. සතිපට්ඨානය තමයි බුදුරජාණන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයටත් වැඩි වටිනාකමෙන් කියලා දේශනා කරේ. ඒක තමයි මේ ත්‍රිපිටකයේ වශයෙන් බෙදිලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේ ශක්තිය වඩන හැම චිත්තක්ෂණයකම මම ධර්මයේ මූල මැද අග තුනම තේරුම් අරගන්නවා කියලා. මේ සතිය ඒක සඳහා තියෙන පාදක වෙන මූල ධර්මයේ කියලා තේරුම් ගන්න විශ්වාසය ඇතිවෙන්න කොච්චරක් භවනා කරන්න ඕනද කියන එක හරීම විචල්්‍ය සාධකයක්. ඒ නිසා භවනා කරගෙන කරගෙන කරගෙන යනකොට ඉති මුලින් මුලින් යෝගාවචරයයි සතිය වඩන්නේ බොහොම සැකමසුව. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ සතිය විතරක් කරලා ඇද්ද? බුද්ධානුස්සතිය කරන්න හොඳ නැද්ද? ඕනේ නැද්ද? මෛත්‍රී භාවනා කරන්න ඕනේ නැද්ද? පූර්ව කෘතිය ඕනේ නැද්ද? ඉතින් එක එක එක එක ප්‍රශ්න කරන්න පටන් අර ගන්නවා. මේ සතියෙන් විතරක් ඔක්කොම වෙනවද කියලා. යම් හේකින් කවුරු හරි ඔව් කිව්වොත් වැරදි බැඳෙනවා. සතිය විතරක්ම නෙමෙයි තව ගොඩාක් තියෙනවා. හැබැයි වැඩේ පටන් ගන්නද බුද්ධානුස්සති කියන්නේ සතියම තමයි. ධම්මානුස්සති කිව්ව සතියම තමයි. සංඝානුස්සති කිව්ව සතියම තමයි. දේවතානුස්සති කිව්ව සතියම තමයි. ඉතින් මේ බුදුහාඳුරෝ කෙරේ සතිය පිටනකොට බුද්ධානුස්සති කියන. ඒ නිසා සතියනේ අපි මේ තේරුම් ගන්න. ඒ නිසා කොක්කෝම කරන්න ඉතලා සතිය මුලට එනවා කියන එක ওই පසුගිය අවුරුදු 20 30 ඇතුළත විතරයි ලංකා බුද්ධ ශාසනය එළියට ආවේ. එතකම්ම තිබුණේ අනිකුත් භාවනා ක්‍රම ගොඩාක් තිබුණා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතක් විදර්ශනා පරපුර කියලා. ඒකේ පෙන්නනවා උන්වහන්සේ මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා ලංකාවේ තියෙන හැම පුස්කොළපතක්ම පෙරලා හොයලා බැලුවා කොහෙද ප්‍රතිපදාව තියෙන්නේ මගක් දුරට තියෙනවා ඉන් එහාට හොයන්න බෑ. පස්සේ බුරුම ස්වාමීන්සලා ආවට පස්සේ තමයි කිව්වේ මෙන්න මේකයි අල්ලන්න තියෙන්නේ මේක අල්ලගත්තොත් දිගටම පාර තියෙනවා කියලා. දැන් අද වෙනකොට බලන්න ඒ සතිය ඉස්සරහින් තියාගත්තට පස්සේ කොච්චරක් දියුණු වෙලා තියෙනවද කියලා ලංකා බුද්ධ ශාසනය සහ භාවනා ලෝකේ කියන එක. ඉන්නේ ඒ ගුණය මේ සතිය තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ කියලා සද්ධර්මයේ තියෙනවයි කියලා ඇදහිීම Taman තුල කොච්චර තියෙනවද කියන එක තේරෙන්නේ භාවනා කරන්න කරන්න කරන්න කරන්න තමයි. යම් කිසි කෙනෙක් මේ ඇදහිල්ලෙන් තොරව නැත්නම් මේ දැක්මෙන් තොරව කටයුතු කරනවා නම් භාවනා හරි ඇඹුලට යනවා භාවනා හරි පැංගිරි වෙනවා තාම ඇදහිල්ලක් නැහැ එහෙම නැත්නම් තාම පින මෝරලා නැහැ කවදා හෝ මේ සතිය තමයි මුලින් කරන්න තියෙන කියලා උත්සාහ කරලා බැලුවොත් අර වාක්‍ය ආයෙ කියන්න පුළුවන් එහෙමනම් සතිය පවත්වන්න බැරි කොහෙද ධානය කෙනෙක් නිසා එචින්දා සතිය පවත්වන්න බෑ කියලා දෙයක් තියෙනවා කුසියම කෙනෙක් එචින්දා සතිය පවත්වන්න බෑ කියලා දෙයක් තියෙනවා ආරණ්‍ය වාසී පැවිදි වෙලා ඊපස්සේ සතිය ඉබේම පිහිටනවද? නෑ. ආරණ්‍ය වාසී සංඝයා වහන්සේලාගෙන් 90කටත් වැඩිය භාවනා කරන්නෙම නෑ. ඊට වැඩි ගියෝ භාවනා කරනවා. ඒ මොකද හේතුව ඒගොල්ලෝ මේ මේ අල්ලන්න ඕන තැන දානවා. ඒ නිසා මේ සතිය ඒ විදිහට මුල් තැන කරගෙන ගියොත් මුලැමැදාග තුනේ යහපත්කම Tamanට සාක්ෂාත් වෙලා නැත්තම් දැන් මුලාහරියෝ මැද හරි ඒ කියන්නේ තාමත් අපිට තියෙන පසාද සද්ධා විතරයි Tamanගේ අත්දැකීමට බැඳිලා නැහැ. එන්න මේ කෑල්ල නැත්තම් මේ බහතිය වඩනකොට Tamanට හිතවදින කෑල්ල Tamanට වැටහෙන කෑල්ල තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ. අපි මුළු සතිපට්ඨානම කටපාඩම් කරගෙන හිටියත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි භාවනා කරත් මේ භාවනා කරනකොට අරමුණක් વિશે හිත ගියාම කොහොමද වැඩ කරන්නේ කියන එක හෙලි කරගන්න බැරි නම් විශ්වාස කරන්න අමාරුයි මෙයා මේ පොට පොට බාධාගෙනක භාවනා කරන කෙනෙක් නැත්නම් පිටපොට ගිය කෙනෙක්ද කියලා. ඒ නිසා සතියේ තියෙන කල්යාණ ගුණේ වැඩෙනකොට අනිවාර්යයෙන්ම කමඨහන් අරගෙන ධර්ම සාකච්ඡා කරලා ඒත්තු ගන්නලා දෙන්න ඕනේ මෙන්න මේ කොටස් තමයි අත් දකින්න පුළුවන් කොටස්. අත්විඳින්න පුළුවන් කොටස් ඒ ටික උපෙල සපෙල කියන්න බැරි නම් එහෙම නැත්නම් අපදානේන සම්පායති කියලා වචනයක් තියෙනවා තමන්ගේ චරිතයෙන් උපෙල කියන්න බැරි නම් තාමත් අපි කරන්නේ මන්ත්‍ර ජප කිරීමක් විතරයි කටපාඩම් කරගත්ත මන්ත්‍රයක් කියවනා මිසක් මොකක්වත් ඒකේ තියෙන දේවල් දන්නේ නැහැ. නමුත් මේ ධර්ම ගුණ ටික එම මන්ත්‍රයක් මොකුත් නැහැ. ඒකේ තියෙන්නේ තේරුම් ගන්න පුළුවන් කොටස ස්වකහාත කියලා කියන්නේ ධර්මයේ ධර්ම විසීම ප්‍රකාශ කරන මුලමදාග පැහැදිලි එහෙම තු මේ ස්වකහාත කියලා කියන්නේ යන්ත්‍රයක් හෝ මේ පද ගලකපපු ස්තෝත්‍රයක් නෙවෙයි ස්වකහාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දිට්ඨිකයි කියලා කියන්නේ Tamanට අත්දකින්න පුළුවන් අපි ධර්මයේ ගුණ ටික සාකච්ඡා කරනකොට දෙයියෝ මයි ළඟට එයි යක්කු මගෙන් පිටත් වෙයි පිං ළඟට එයි පවුදුරු වෙයි කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එහෙම යන්ත්‍රයක් මේ මන්ත්‍ර බලයක් මේකේ නෑ. මේකේ තියෙන්නේ ඊගාතින සාන්දෘෂ්ටිකයි Taman වශයෙන් අත්දැකිය හැක්ක. ඒ සාන්දෘෂ්ටික ගතිය නැත්නම් Taman අත්දකින ගතිය වැටහෙන්නේ යෝගාවචරයා Tamanගේ කමඨාන තේරුම් අරගෙන කමඨානට හිත යොදලා මට කමඨාන හරි ගියා කියලා හිතන වෙලාවක එයා මෙන්න මෙහෙමයි මට වැටහුනේ කියලා කියන කොටසේ Taman අත්දකපු ටික තියෙනවා. ඉතින් උඟ දෙනකොට තියෙනවා මෙන්න මේ විදිහේ විචක්ෂණකමක් නැහැ. කමඨානදී කමඨාන බණ අහනකොට Taman කල යුත්තේ මොකද්ද කියලා හරියට වැටහෙන්නේ නැහැ යාට. ඒ වගේම මේක කමඨාන් සුද්ධ කරන වෙලාවේ ඒක ක්‍රියාවත් කරන වෙලාවේදී තියෙන දේවල් මිස මේ පංච 50 ජාතකේ උගන්වන වෙලාවක් නෙවෙයි මේක. දහම් පාසලේ ගිහිල්ලා අකුරු ගන්න වෙලාවකුත් නෙවෙයි මේක වැඩ කොටසක් දීලා තියෙනවා. උඹට ඒ කරන්න ඕන වැඩේ තේරුණාද? කළාද? මොනවද වැටුනේ? ඉතින් මේ සම්බන්ධව බලනකොට භාවනා හරියට කළාට වාර්තා කරගන්න බැරි යෝගාවචර කොටසක් කියනවා. භාවනා හරියට කරලා වාර්තා කළ හැකි යෝගාවචර කොටසක් කියනවා. තව කොටසක් ඉන්නවා භාවනා කරන්නේ පොත්වලින් බලලා පච ලියන කට්ටියක් මට ස්වාමීන් වහන්සේ උද්‍යප්පේ ඥානෙ පහළලා තියෙනවා මට සංකාරූපික ඥානෙ පහළලා තියෙනවා කියලා gaddu ගෙනිලා ඇවිල්ලා භාවනා පස්සයන් වල දැයෙන ගාණක් ඉන්නේ එහෙම් පිස්සෝ පිස්සියෝ තමයි. අනික කොට දක්ින භාවනා කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ ඒගොල්ලන්ට අපිට ප්‍රශ්නකුත් නැහැ. අද භාවනා ලෝකෙදී ආ බැලුවොත් භාවනා හරියට කරලා කියාගන්න බැරි කොටසක් ඉන්නවා. භාවනා නොකර අරෙන් මෙන් ඇවිල්ලා කෑලි කෑලි එකතු කරලා ඔය කොත්තු රොටි හදනවා වගේ හදාගෙන ඉනවා වார்த்தාවක්. ඒකිට කෑලි ටිකක් එකතු කරලා කිසිම අත්දැකීමක් නැහැ. ඉතින් මේ බණ කියන්නේ එහෙම නැත්නම් මේ කමඨාන් සුද්ධ කරන්නේ භාවනා කරලා ඒ ටික හෙලි කරගන්න බැරි කෙනාට අත්තලක් දෙන්නයි. භාවනා කරලා හෙලි කරන්න පුළුවන් කෙනාට අත්තලෙච්චර අවශ්‍ය නැහැ. මම දැකලා තියෙනවා පොඩි දරුවන්ට දීපු ගමන් මොනම හෙලිකිරීමක්වත් ඕනේ නැහැ. ඒ ළමයා කියන කතාවෙන් තේරෙනවා. උඩ කියපු බණේ තේරිලා ක්‍රියාත්මක කරලා ඉවරයි. බොහොම කලාතුරකින් තමයි පොඩි එක්කට එම් භාවනා කරලා පස්සේ පැටලෙන්නේ නැතු ඊට පස්සේ එන්නෙත් නැහැ මේ පැත්තේ එහෙම නම්. නමුත් මේ නාගේ නාගිච්චෝ භාවනා කරන්න ගියාම අරහෙන් කෑල්ලක් එකතු කරන මෙහෙන් කෑල්ලක් එකතු කරන එළ මේ කමටහන් කතා කරනවා මොනම විදියකින්වත් සාන්දෘෂ්ටික ගතියක් නැහැ. Taman අත් දකින්න දෙය ගැන කතාවක් නැහැ. ඉතින් ඒ දෝෂි දැකපු හොඳම ගුරුනාංශය තමයි ඔය මම දන්න විදියට ගුරුම හිටපු පණ්ඩිත ස්වාමීන් මහසී සායරටත් වැඩි ඒක හොඳට කරා. ඒක කරලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මට අවුරුදු 3යි මාස 9ක් විතර ඉන්න පුළුවන්කම හම්බුණා. අහන්න තියෙන බැනුම් නම් ඔක්කොම ඇහුවා. නමුත් අවසාන දී ස්වාමීන් වහන්සේ මතක් කරනවා යමෙක් හරියට භාවනා කරලා ඒකේ හෙලි කරගන්න බැරි නම් මේකයි මම මේක කමටහන මේමයි මම කෙරුවේ මේමයි මට වැටුනේ කියලා කවදාකවත් ඒකයේ භාවනා කරන කෙනාගේ දෝෂයක් නෙවෙයි තන්නේ කර ගුරුන්වංශගේ වැරද්දක් කියලා. ඒසා ඒ සංසේ නානා ප්‍රකමවලට යාට අත්තරක් හදලා දෙනවා ආප්තෝපදේශ හදලා දෙනවා මෙන්න මෙහෙමද කියලා අහමින් අහමින් හරියට අර වැඩේට අත්දැල් දෙන්නා වගේ ඒ තරම් පුදුමාකාර සාසනික ගෞරවයකින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ තියෙන වැදගත්ම සම්දිස්ථානය තමයි ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාවට පස්සේ নানা විදි ක්‍රමවලට තේරුම් අරගන්නවා යෝගාවචරයට මේ මෙනෙහි කිරීම සහ අරමුණ මොකද්ද කියන එක තාම වැටහිලා නැද්ද? කියපු කමටහන් දීපු ටික තේරිලා නැද්ද? එහෙමනම් හිමීට කතා කරලා කියනවා ආයෙස්සරයක් අර මූලික කමටහන් ටික ගන්නේ ඒක වැරද්දක්කට ගන්නෑ කරන්න. එහෙම නැත්නම් එයා ඒක දත්තට කරලා නැහැ. ඒ කමඨාන් සුද්ධ කරන්න ආවට පස්සේ අන්දවන්ද වෙනවා. එතකොට ඉන්න කමන්නේ. ඕක ඇහුවත් පිං. කමඨාන් බණක් ඇහුවත් පිං. කලබල වෙන්න එපා. ආයෙත් ගිහලා මේ ටිකක් කරලා බලන්න. ඉතින් යා කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න බෑ මට ඉඳ ගන්න බැරි නිසා. ඉකිනා ඒකට ගෙදර ඉඳදී ඉඳගෙන ඉන්නේ නැද්ද? නෑ ගෙදර ඉඳදී ආසනයක ඉඳගන්නේ. ආයෙ නම් මෙහෙ චිත්ත ආසනයක ඉඳගන්නේ. ස්වාමීන් මේ මට gederin දැද්දි සක්මන් කරගන්න බෑ. මෙහෙදි සක්මන් කරන්න නෑ මම මම සක්මනක් හදලා දෙන්න. මේ මෙතන කරලා බලන්න. අර මිනිස්සයාට බහතෝරන ළමේ දෙමව්පියෙක් වගේ අර බෑ කියන දේ කරුණු දහසකුත් කරුණු බෑ කියනවා. නමුත් ඇත්තටම ඔක්කොම පච. ඒවා සීරම බුබ්බඩකම්. ඒවා සීරම අමනකම්. ඒකට අත දීලා කියන මේ ටික කරලා බලන්න කියලා. කරලා බැලුවට පස්සෙත් තියෙනවා භාවනාත් කරලා තියෙනවා කියා ගන්න බෑ. එතකොට කටට වචනේ දීලා අහනවා ඔයා මේකද මේ කියන්නේ කියලා ආන්න ඒ කටයුත්ත සඳහා යෝගාවචරයට තේරෙනවනම් මේ සාන්දෘෂ්ටික ගතිය Taman වශයෙන් අත්දකෝ දෙයි කියා ගන්න පුළුවන්කම තියෙනවනම් ඒකෙන් පැහැදිලිව කියන එකකට කරන එකකට තේරෙනවා පටන් ගන්නකොට තිබුණු සද්ධාවට වැඩිය දැන් අත්දැකීම් සහිත සද්ධාවක් තියෙනවා කියලා. ඒ වගේ ඒ බුරුමේ ඉන්න වෙලාවේදී මට මතකයි ඒ පිටිමි හිටියා. ඥාන පිටිමි දෙකොළම 200ක් විතර වෙනවා. ඒතර දාහනේ ගන්න ගියාම පිටිමි ඔක්කොම උපාසක මහතුරු පෙළගස්සනවා. පෙළගස්සාම ඉස්සරහට ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ විවිධ ජාතිකාය වාඩි වෙනවා. ඒ ගුරුන්නාන්සේ පන්සිංශේ ගෝලෙක් ඇවිල්ලා පෙළගස්සවලා එහෙම හැම කෙනාටම කූඩයක් දෙනවා හැම කෙනාටම ටෝච් එකක් දෙනවා හැම කෙනාටම මේ උණුතර බෝතලයක් ඕනනම් දෙනවා ඔරලෝසුවක් දෙනවා දෙන්න තියෙන පහසුකම් දෙනවා ඉතින් කට්ටිය කරන්නේ කුඩ දිගල ටුක් ගාලා මිරිකපුවාම භං ගාලා කුඩේ ඇරලා ගියාම කෑලි ටික පැත්තක. ඉතින් අර අර වියට්නාම් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඔක්කොටම කියනවා ඔක්කොගෙම අයිට අවධානය දෙන්න. අපි මේ කුඩයක් දිගාරන හැටි අද ඉගෙන ගනිමු. නැවතිල්ලේ හිමීට සතියෙන් දිග අරින්න. බොත්තම තදලා භක්කාලා අරින්න එපා. මේ දායකයෝනේ මේවා දෙන්නේ. අනිත් එක සද්දයිනේ. ඒ නිසා කුඩේ අරිනකොට මෙන්න මෙහෙම දිගාරින්න කියලා කියලා දුන්නා. ඉතින් මට හිතුණා අනේ මේ හොඳ වැඩි හිටියෝ කුඩ අයිති කුඩ කම්පැනි අයිතිකාරයොත් ඉන්නවා ඒකේ. ඊට පස්සේ පහුවෙන්ද හම්බෙලා මං ඇහුවා. දැන් ස්වාමීන් වහන්සේ මේ වගේ පුංචි දෙයක් කුඩයක් දිගාරින හැටි කියලා දෙනකොට ඔබ වහන්සේට වෙහෙස නැද්ද? මේ වැඩි හිටියෝ ඒකයි ඇත්ත තමයි ඒක නම් මට වැඩි බාලයි හාමුදුරුවෝ ඇත්ත තමයි ධම්මජීව හාමුදුරුවෝ ඒක වෙහිසයි තමයි හැබැයි මට හිත හරියට මේ විදිහට ඔක්කොමලා කුඩේ දිගාරනකොට පුදුම සතුටක් එනවා කියනවා. අද මේ කියලා දුන්න විදිහට හිත ඔක්කොමලා ඒක කරනවා ස්වාමීන් වහන්සේ. දන්නේ නැතිකම තියෙන්නේ. කුඩේ නිකන් දෙන නිසා අරගත්ත භක්ගල මිරිකුවා පැරෂුට් එකේ කඩාගෙන යනවා. කියලා දුන්නාට පස්සේ අහනව දකින්න පුදුම සතුටක් එනවා ඒක. ඒක තමයි ධර්මමේ සතුට. ඒක තමයි සාසනීය කියන්නේ. එතකොට ගහලා බැනලා කුඩේ කඩන්න එපා කැඩුවොත් දඩ ගහනවා. හරියන්නේ නැහැ. එයාට කියලා දෙන්න උන කුඩයක් තිකාරණ හැටි. පිඟානක් බත් ටිකක් කාලා පිඟාන හොදලා තියෙන හැටි. මේ උඩ තට්ටුවක ඇවිදිනකොට දිදිසිස් කාලා ඇවිදින්න එපයි කියලා කියන එක. අපි ගෙවල් දොරටුව ගණන් ගන්නෑ නේ. ඉතින් හිතීද ධර්මයක්. මේක ඇවිදිනකොට පොළොව මහි කාන්තාවත් අරගෙන ඇවිදින්නේ. දඩ බඩ දඩ වෙයි ඉතියාට කතා කරලා කියන්න වෙනවා. මටත් ඇවිල්ලා කියලා තියෙනවා. මොකද මං හිටියේ සෝල්දර් ගහපු තට්ටු දෙකක මං ඉතින් මැරෙකේ සක්මන් කරනවා. මයිලකට ඇවිල්ලා කිව්වා යර තට්ටුවේ දූවිලි වැටෙනවා ඇවිදින තාලෙට. හිමීට ඇවිදින්නේ කියලා. ඉතින් මං සාමාන්‍ය සක්මන කැවිද්දත් වැලි විසි වෙනවා මං ඇවිදින ඇවිදින්නට. ඉතින් මට ඒව ඇවිල්ලා කියලා දුන්නාට පස්සේ ඊට පස්සේ කරන්න බෑනේ මේක. ආන්නේ මේ වගේ Tamange හිතට වද්දා ගන්න අපිට මේ ලොකු දේවල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පොඩි දේක. ඒ දේ අපි සාන්දෘෂ්ටික වශයෙන් පොඩි දරුවෙක් වගේ මේ උගන්නන දේ තේරුම් ගන්න බැරුව මම ඇවිල්ලා අහවලා අහවලාගේ අහවලා කියන පටන් ගත්තොත් ධර්මයක් පිළිහිටන්නේ ගුරුවරයෙක්ගේ තියෙන අනුකම්පාව හිටින්නේ ඒ නිසා මේ පුංචි දේවලට දෙනකොට ඒ දේ පුංචි දේ ක්‍රියාවත් කරලා ඒ පුංචි ආනිසංසේ ඒ පුංචි Tamanට වැටහෙන දේ බොහෝම නම්බුකාර විදිහට ලියන්න මට දැන් වතුර වීදුරුවට වතුර ටිකක් දාගෙන බොන හැටි තේරෙනවා. මට වැසිකිළියට ගිහිල්ලා වෙලා ඒක ඉඳ ගන්නකොට මෙහෙම වැටෙනවා. මට නානකොට වතුර වැටෙන හැටි තේරෙනවා. ඇවිදිනකොට පහළ පොළවේ පය වැදින හැටි තේරෙනවා. ඉතින් ඕක නැතුව කෙලින්ම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටෙන්න ඕනේ පටිච්චසමුප්පාද වැටෙන්නේ කියවට මේ පොළවේ ඇඩිය තියලවත් යන්න බෑ හොම්බකට තලා ගන්නවානේ ඒක දැනගෙන ඉන්න බෑ රක්මන කරනකොට. අන්නේ පොඩි ටිකෙන් තමයි අපේ සාන්දෘෂ්ටි ගතිය තේන්නේ. ඒක තේරෙනවා කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියන්නේ කියලා. අර දෙන සරල උදාහරණ. ඒ සරල උගන්වීම වලට අහුම්කම් දෙන්නේ ඕලොමල කට්ටිය. ඉතින් ඒකට මේ ගමේ සාමාන්‍ය උපමා කතාවක් තියෙනවා. මේ කපුටා කපුටා දන්නවනේ. කපුටා කූඩු හදන්න ගියාම එම්මෙන් කෝටු කැලේ දෙකක් තුනක් තියලා ඕකට බිත්තර දානවා. දාපුවාම ඕන්න සුළඟක් ආපුවාම රෑ තිස්සේ කපුටත් වැටෙනවා කපුටිත් වැටෙනවා පිටරත් වෙන චෑත් ගාලෝ සද්ද ඇහින්නේ රෑට උන්ගේ වැඩේ තමයි. ඉතින් කවුටයි කපුටි කල්පනා කරලු බලපංකො මේ කොච්චර චර වටන කරලා කූඩු හදලා පිටර දැම්මම මොකද? උලඟ යනවා. ඌ දැක්කලු ගේ කුරුලා টොප් එකට ගයක් හදනවා. කාමර වෙන් කරලා හදලා. ඇතුලේ මේ කණාමැදෙන්ගේ පස්සපැත්ත ගිහිල්ලා ආයි කරගන්නවලු පිටියේ ලයිට් දෙන්න. ගේ කුරුල්ලන්ගේ ගෙවල් වල ලයිට් නේ ඔටෝමැටික් වැඩ කරනවලු. ඉතින් කපුට ගිහිල්ලා එක දවසක් කිව්වලු මස්සිනා බලපන් උඹේ ගී හදපු හම්බට කිසිම ප්‍රශ්න හුලඟට ආවට අරක පැති පැති තියෙන මිසක බිත්තර හැලෙන්නෙත් නෑ මේ කේ කුරුලා ගේ කුරුලි ජොලියෙත් ඉන්න පැටවුත් හැදෙන ඊට පස්සේ කොළු ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ කොහොම මට කියලා දීපන් කියලා ටියුෂන් ෆීස් ගාන කතා කරලා කියද ඉතින් ඊට පස්සේ කොළු හොඳයි අවල් දවසේ අපි දෙන්න එකතු වෙලා හදමු කියලා ඊට පස්සේ කියලා දැන් ඊට උන ගේ කුරුලා පුංචි එක අයියා කපුට ලොකු එක මල්ලි ඊළ කිවලු අපි පටන් අපි දෙන ගිහිල්ලා අපි එහෙනම් මේ කූඩු හදන්න කෝටු කැලක් හොයන්නම කිව්වලු. කවුද කිව්වලු මේ කෝටු කැලි හොයන්න ඉගෙන ගන්න. මම මෙතෙන් ආවේ මම මේ ගියක් හදන්න ආ කමන්නේ. කියලා දැන් ඒක තිබ්බට පස්සේ කිව්වලු අපි තව එකක් හොයන්න. ඊට පස්සේ කිව්වා මම තවසට එකක් කියන්න. මේ ගියේ හද නැටි ගන්නවා මට මේ කෝටු කැලි හොයන්න ඇති ඉගෙන ගන්න ඕනේ නෑනේ මම දන්නවා ඒක කියලා. ඒකවල ඉතින් කෝටු නැතුව කොහොමද ගියේ හදන්නේ? අපි ටිකක් ගෙනෙමුකෝ කියලා කපුට මගත් යනකොට කිව්වලු මේ තමුසේ දැනගන්න මම කපුටෙක්. තමුසේ නෝද මට මේ කෝටු කැලි එකතු කරන්න හැටි කියන්නේ. ඉතින් ගේ කුරුල්ලා කිව්වල ඉතින් කූටු කැලියකට කරන්නේ කොහොමද ගියක් හදන්නේ කියලා. තමසික බෙම්බු ගහ ගන්නවා කියලා කියාලි වැඩි. තාමත් රැතිසේ චෑස් ගන්න. ගේ කුරුල්ලා පුංචි වුණාට ශිල්පේ ඌ ළඟ තියෙනවා නම් ඌගේ මේ සරල පාඩම ඉගෙන ගන්න බැරුව අපේ ඔලොමල කල එළියට ආවොත් ධර්මයේ සාන්දෘෂ්ටික ගති අපිට දැක් ගන්න හම්බෙන්නේ නැහැ. අපි අර පොතේ තියෙනක බලාපොරොත්තු වෙනවා මේ පොතේ තියෙනක බලාපොරොත්තු වෙනවා අර ගුරුනාන්දේ කරපේක බලාපොරොත්තු වෙනවා ඒකක්වත් මේ ඕන කරලා තියෙන්නේ බොහොම සරල දෙයක්. ඒක නිහතමානීකම තුල තියෙන එකක්. ඒක නිර්ව්‍යාජත්වය තුල තියෙන එකක්. ඒ බවටපත් වෙන්න නම් ධර්මයේ අදහන්න ඕන. නෑ මම මට ඕව ඕනේ මේ ගේ කුරුල කවුද මට කෝටු කැලි එකතු කරන්න කියලා පටන් අරගත්තොත් වෙන්නේ නෑ. ඒ නිසා Taman එතෙන්ට යනකොට කොහොම යටහත් පහත්ම අපි ඒකට කියන්නේ ධර්ම ගෞරවය කියලා. බුදුහාමරණ ගෞරවයට දෙපි ධර්ම ගෞරවය තියානිනවා. ඒ ධර්මයට කරන ගෞරවේ නැත්තම් අපි මෙච්චර සල්ලි ගාණක් දීලා මට මෙච්චරක් විපස්සනා ඥාන ගන්න ඕන කියලා වෙන්නේ නැහැ. ධර්ම ගෞරවය තියෙන්නේ මොකද? නියතමානිකම වැඩෙනවා. අහිංසක ගතිය වැඩෙනවා. අපේ හිතේ ඉන්නේ ඉන්න ලදරු තත්ත්වෙටපත් වෙනවා. ඒකපත් වෙන්නේ නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. සාන්දෘෂ්ටිකයි අකාලිකයි. එහෙමපත් වෙනව නම් භාවනා කරන්න කරු නෙවෙයි අල්ලපු ගෙද මිනිහටත් තේරෙනවා මේ මනුස්සයා නිහතමානී කියලා. අපි පටන් ගන්නකොට අපි ඔලොමල තමයි. මොකද අපි යම් යම් තත්ත්වවලට ආපු මිනිස්සුනේ සමාජයේ. නමුත් ධර්මයේ ඉස්සර පිට යම් කිසි කෙනෙක් නිහතමානී වෙලා මේ වතුර ටිකක් වගේ වක් කරන භාජන හැඩියට හැඩ ගැහෙන්න දන්නවනම් බලන ඕන කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයා ඉස්සර හැමදේත් එක්කම ගැටෙනවා. දැන් නැහැ. දැන් ඕගොල්ලෝ ගෙදර ගියාම මොකද වෙන්නේ බලන්නකො. ගෙදර ඔක්කොටම තේරෙනවා පිස්සු තද වෙලා අවිල්ලයි කියලා. ඉතින් මට මේ ළඟදී කිව්වා කිව්වට අන්නේ මම හිතන්නේ මං දුන්නද බන්දන හේවගේ මහත්තයාට ලියුම. උපාසකම්මල හත් උපාසක මහතුරු හත් දෙනෙක් එකතු වෙලා මට ලියුමක් ලියනවා. ස්වාමිවරු හත් දෙනෙක්, හස්බන්ඩලා හත් දෙනෙක්. ස්වාමීන් වහන්සේ මේ ගෑනුන්ට මොකද වෙන්නේ ඔබ වහන්සේ ගාව භාවනා කරලා ගෙදර ආපුවාම? උන් දරුවන්ට පන්සල් යන්න දෙන්නෙත් නැහැ. බුදුන් වඳින්නෙත් නැහැ. මේ භාවනා විතරමයි ඕනේ කියලා කියනවා. යනවට වැඩිය එනකොට ඕල්මොරන්දන් ස්වාමීන් වහන්සේ අනේ කරුණාකර දෙකක් කියලා එවන්න මුන්ට මේ නියතමානී වෙන්නේ කියලා හත් දිනක් අස්සම් කරලා එවලා තියෙනවා. ඉතින් බණින්න හොඳ නෑනේ ගෙදරට මේ හිටින කට්ටියට බණින්න හොඳ නැහැ නිසා හස්බන්ඩට බැලලා මම නිකන් ඉන්නේ. මේ මිනිසුන්ට තේරෙන්නේ මේ අකාලික දෙයක් මෙතන සාන්දෘෂ්ටික දෙයක් තියෙන උඹ නැමියන්. මේ භාවනා නොකරන මිනිස්සු අපිට නෙමෙයිද? උණ්ඩ නෙවෙයි අපිට නෙපිස්සු අපිට නෙමෙයි රැයට නොකමයි ඇවිල්ලා නිකන් දුක් විඳින්නේ. ගෙදර මිනිස්සු නිතර මොන්ට කොහොමටත් පිස්සු ගිහිල්ලා එනකොට පිස්සු ඩබල්. එහෙම කන්නේ ධර්මයේ. ධර්මයේ තියෙන්නේ අපි මේ සතිය පිටවන්න කටයුතු කරනවා මිසක අnder පාණ්ඩවක්වත් අල්ලපු ගෙදර මිනිසුන්ට කියා පාණ්ඩවක්වත් මොකක්වත් ඕනේ නැහැ. Tamante අකාලිකව ධර්මයේ වැටෙනකොට ධර්මයේ හරිනම් බොහොම මෙලෙක් ගතියක් බොහොම නිහතමානී ගතියක් එනවා ඒක මට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක්ගේ ධර්මයත් එක්ක වැඩ කරනකොට මේ නිහතමානී ගතිය මෙලෙක් ගතිය ආවා නම් පොඩි දරුවට උනත් තේරෙනවා ගහට කොලටත් තේරෙනවා මේ මිනිසයා ධර්මේ නිසා මෙලෙක් වෙලා තියෙනවා කියලා ධර්මේ නිසා නිහතමානී වෙලා තියෙනවා කියලා ධර්මේ නිසා භාජනයට වැටෙන වතුර වගේ හැදී ගන්න දන්නවා මිසක් අරවමනට අයිතිවාසිකම් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තේරුම් ගත්ත මිනිස්සයාට දේශනා කරලා අවුරුදු 2600ක් ගියයි කියලා කිසිම වෙනසක් වෙන්න බෑ. ඒක දේශනා කරුවේ සවැත්නුර ජේතවනාරාම අපි දැන් ඉන්නේ ගම්පා මේ මේ ලංකාවේ ගම්පහේ කියලා ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ ධර්මයමයි. අපි ඒකට හැඩ ගැහෙන්නේ නැත්තම් කමට අනේ හැටියට කාලසටහනේ හැටියට විකාල භෝජනේ හැටියට හැඩ ගැහෙන්නේ නැත්නම් අපි වෙන්න තියෙන්නේ අපිට ඕන විදිහට ධර්මයේ හැඩ ගා ගන්න හදනවා. ඒක වෙන්නේ නැහැ. ඒක ගේ කුරුල්ලගෙන් ඉගෙන ගන්න බෑ පාඩම. ගේ කුරුල්ල කියන්නේ අහන්නේ නැත. ඒ නිසා අකාලිකවම තමයි තේරෙන්නේ. ආදී කල්යාණට ගියත් මජ්ජේ කල්යාණට ගියත් අපේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා. අපේ පෞරුෂත්වයේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒ සිදුවෙන එක Tamanට තමයි ඉස්සල්ලාම තේරෙන්නේ. ඊට පස්සේ ඇසුරු කරන ඕන කෙනෙකුට තේරෙනවා මේ මිනිස්සයා ඕන දෙයකට හැඩ ගැහෙන්න දානවා. මෙන්න මේ හැඩ ගහින්න දන්න ගතිය තේරුම් කරන දේ තමයි ප්‍රතිපදාව කියන්නේ. ඕකෙන් පිට තියෙනවා නම් ඕකේ තියෙන බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. ලෝකේ තියෙන ව්‍යාපාර වලින් බාලදක්ෂ ව්‍යාපාරය අපිට උගන්වනවා. තියෙන තැනට හැඩ ගැහිලා තියෙන දේෙන් යැපෙන හැටි. ඒකෙත් උගන්වන්නේ ඉස්සල්ලාම be prepared. ඕන දෙකට ලෑස්ති මනසෙන් හිටපන්. බුදුරජාණන් අපිට උගන්වන්නේ අප්‍රමාද වෙයල්ලා. එන දෙයට හැඩ ගැහියල්ලා. එහෙම හැඩ ගැහෙන්නේ නැතුව අපිට මේ ලෝකේ සහ කාලගුණේ අපිට උන විදිහට හැඩ ගැහෙන්න ගියොත් මේකට ඔලමුල වෙනවා. ඒ නිසා අකාලිකවම තමන්ට තේරෙනවා තමන් වෙන්දට වැඩිය මුරුදු අනතිමානි ඔය ගුණ ටිකක් සඳහන් කරලා තියෙන්නේ මේ මහා මංගල සූත්‍රයේ නිවාත ගුණය අනතිමානී ගුණය, මුදු ගුණය ඒක නෝන්ජල්කමක් නෙවෙයි. අපි මේ ධර්ම ගෞරවයෙන් මේ කරන්නේ ලාභයට සත්කාරයට නෙවෙයි. ඒ නිසා භාවනා කරගෙන යනකොට යෝගාවචරය පරියන්කේන සතිය පිටවන්න ඉඩ තියෙනවා. නමුත් එදිනදා ජීවිතේ වැඩ කරන මිනිසුත් එක්ක ගහකොලත් එක්ක මු르දු ගුණය ඇති කරගත්තේ නැත්නම් මේ සතිය වැඩෙන්නේ නැහැ. අපි සතියට ඕනේ පහසුකම් ටික දෙන්න ඕනේ. ඒ සඳහා කරන දේ සිංහලෙන් කියනවනම් කියන්න තියෙන අපේ වෙනද පුරුදු රුචි අරුචිකන් ටික පාවා දෙන්න ඕන. ඔබ දින දෙකක් කාලා හිටපන්. තියෙන තැනක යැපියක්. එහෙම නැතුව මේ අර කෝණේ මේ කෝණේ කියලා අයිතිවාසිකම් කතා කරන්න යනකොට කියනවා අපේ සරුවච්චන් ආංශේ රජ කුලයක ඉපදිච්ච රජපැටියෙක්. පාත්‍රය යන පාට බැහැලා අන්තිමට රෑ නිදාගන්නේ ඇටේරියා කොළ ටිකක් උඩ. ඉතින් ඉතින් බමුණෙක් කාලා අහනවා මහාන සෝසේ නිඳ ගියාද කියලා. බුදුන් කියනවා සෝසේ නිදා ගන්න නතර මාත් කෙනෙක් තමයි කියලා. රජගෙදර හිටියානම් රම්‍යේසු රම්‍යේසු මාලිගා තියෙනවා. නාග කන්‍යාව රාජ කන්‍යාව ඇවිල්ලා පවන් සලනවා. රාජබා රාජකීය භාජන වල රාජකීය කෑම කන ඔක්කොම තැහැරලා ගිහිල්ලා ඇටේරියා කොළ ටිකක් උඩ බුදියාගෙනත් සතුටු වෙන්නේ රාජමාලිගාවට වැඩිය මෙතන සතිය පවත්තන්න ලේසි. එහෙව් ආදර්ශයක් දීපු උත්මයකෙක් අපි වැඩ කරන්නේ. ඒ නිසා අපි ගිහිල්ලා අපිට අර කෝණේ මේ කෝණේ කියන්න ගත්තොත් එහෙම භාවනා කරන යෝගාවචරෝ ඔලමල වුණොත් එහෙම ඒක හොඳටම පේනවා. ඒකට කියන්නේ පිට කර වෙනවයි කියලා කේස් හාඩ්නින් කියලා කියන මොන තාලෙන්වත් ධර්මය අහන්නේ ඔය වීතම්බපුවාම දැන් නම් ඒ වගේ මිනිස්සු දන්නේ නැහනේ. දැන් ගින්නේ චීනෙන් ගෙන ප්ලාස්ටික් කාල් කන්නේ. ඊටම්බල කණ්ඩ ගන්න જાතියක් දැන් නැත්තේ නෑ මෝල් ගහක වංගෙඩියක දාලා වී මොකටන ගතියක් දැන් ඉන්න අම්මන්ඩිලාට බෑ මොකද ඒකට කරගට આવොත් එම අද්දක ලස්සන නැති වෙනවනේ උණ්ඩ තියෙන්නේ මේ මූණත් ආඩුව ලස්සන තියානේ දැන් අපි ඉන්න කාලේ අපේ අම්මා කියනවා දරුවෙක් බඩට ආවට පස්සේ මෙච්චර වීඩෝකයක් තියනවලු ඒ ටික ඔක්කොම කොටන්න ඕන දරහ දන්න ඕනලු ඒ දරුවා බඩේ ඉන්නකම් අත්තම්ම දෙනවලු වැඩ ටික ඉතින් මං ඉන්න කාලේ මටත් කියලා තියෙනවා මට ළමයි හම්බෙටි තිබුණේ නැහැ. නමුත් මාත් වී කොටලා තියෙනවා. මොකද උස්සගෙන ගිහිල්ලා වී මෝල්ට ගෙනියන්න රැඩිය මට ලේසි ඕක වන්නේ කොටලා දෙන එක. ඉතින් වී තම්බැව්වට පස්සේ තම්බපු වී එක සැරේම අවුවට දැම්මොත් ඒක පිට කර වෙනවා. ඊට පස්සේ ඇතුළ කුණු වෙනවා පිට පොත්ත කර වෙනවා. ඒ නිසා වී බාලා ගොම පොළවේ පබනේ වේලෙන් දානවා. පවනේ වේලෙන්ඩර්ලා හඳේ වගේ තියෙන ඉරේලියට දානවා. අවුබස්සා කරේ කියලා කියන්නේ. දාලි වල අරක පොඩ්ඩක් කරවෙන්න ආරිනවා. එහෙම කරලා කරලා තමයි මහා අවුවට දාන්නේ. එතකොට වී ඇට හිමීට වේලෙනවා. එහෙම නැත්නම් පිටපැත්ත කරවුනොත් මැද කුණු වෙනවා. යෝගාවචරත් ඔලමල වුණොත් කේසාඩ්ඩින් වෙනවා පිට කර වෙනවා. උට කදාකත් ධර්මයේ තියෙන මු르දු අනජමානී ගුණෙ ඉන්නේ නැහැ. නිසා යෝගාවචරයට සතිය පිහිටනව නම් හොඳට බලන්න රත් වෙච්ච බටර් ටිකක් වගේ මේක හොඳට ස්ප්‍රෙඩබල් වෙනවා. ඕනේ පහන් කැලක ගන්න පුළුවන් තත්ත්වෙට. ඔය ෆ්‍රිජ් එකට දාපු බටර් වගේ දල දඬු වෙන්නේ නැහැ. ඒක ධර්මයේම තියෙන ගුණය, සතියෙම තියෙන ගුණය. මු르දු වෙනවා, අනුතිමානී වෙනවා, අනලස් වෙනවා, කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ ලෝකේ එහෙම වුණොත් එහෙම නෝන්ජල් වෙයි. ඔක්කොම ඇවිල්ලා නයින්ගේ දරබඳින්න හදයි කියලා නෑ එහෙම කන්නේ ඒ මෘදු අනතිමානයේ ගුණේ එන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ ධර්මයේ විසින් අපිට මොකද්ද කරනවා ඒ කෙරෙන දේ අනු අපි කර්මන්නේ වෙන්න පටන් ගන්න ඕන දෙයකට නිකන් හරියට මුදුවට අනාගත්ත මැටි පිටක් වගේ ඕනේ පැත්තට අඹන්න පුළුවන් එහෙම නැත්නම් ධර්ම වැඩ කරන්නේ නැහැ එනිසා අපි ඒකට සුසු ආජීවය සකස් කරන්නට ලෑසි නැත්නම් හොඳටම දේ තමයි කියන්න තියෙන්නේ. කාට පරිස්සම් කරගන්න බැරි නම් භාවනා හරියන්නේ සතිය හරියී එක්කන සම්මා වාචා තේරුම් ගන්න ඕන. මේ කට තිබුණාට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි වැඩි හරියක්ම අපායට යන්නේ වචනේ වැරද්දෙන් අපි. තත්තු මෙරිම නිසා අපාය යන පිරිස සහ වචනේ හිතින් අපායට යන පිරිස බොහොම අඩුයි. වචනේමයි තියෙන්නේ. ඉතින් යෝගාවචරයට තේරෙන්නේ නැත්නම් මේ භාවනා කරන්න ගියාට පස්සේ කට පරිසම් කරගනින් කියන එක නැත්නම් සම්මා වාචා වචනේ තේරුම් ගන්නද සම්මා කම්මන්ත සම්මා ආජීවය මොන්න තරම් බඩ බැඳගෙන භාවනා කරත් ඒ ගුණයක් එන්නේ නැහැ. ඒ අකාලිකව මේක සිද්ධ වෙනවා. භාවනා කරනකොට තේරෙනවා කතා කරන්න ගියොත් වෙහෙසයි. ඒසා පුළුවන් තරම් ඒ ශක්තිය ඉතුරු කරගන්න හදන්න ඕන. ඒක අනිකුලන්ට දොස් කියලා හරියන්නේ නැහැ. Taman ඒකට හැදෙන්න ඕන. ඒක කරනකොට එතන එතනම Tamanට තේරෙන පටන් ගන්න. දැන් අපි දානයක් දුන්නොත් පිං මෝරලා මේ ආනිසංසෙන්ද ඊගාවාත්ම වෙනකන් ඉන්න eBay. කුසලේ විපාක වෙන්න. මේක නෑ. ඒ කරනකොටම එතනමයි. අකාලිකයි. එහෙම අකාලිකව යම් කිසි කෙනෙක් දැක්කනම් ධර්ම ගුණයක් Taman ළඟ හිටියයි කියලා යාට පැහැදිලිව මේ එහිපසිකයි කියලා කතා කරලා කීතයක් ඇවිල්ලා කරලා බලන්නකො. මමත් කරා. මාත් ඔහොම තමයි. ඔලොමලෝ තමයි පටන් ගත්තේ. කැත්තට පොල්ල වගේ දැන් බලන්නකො. ඔයත් ඇවිල්ලා කරන්න කියලා ඕන කෙනෙකුට මේ බුදුහාමුදුර කෙරේ සරණ යවන්න ඕනේ මේ සතිය පිහිටවල බලන්නකො. වතුරට බැහැලා බලන්නකො. කියපු ගමන් එව බලව කියලා පිළලා දෙන්න දෙයක් මේකේ තියෙනවා. හොඳ රසමසවුලක් ආපු කෙනෙකුට ආහාරෙකින් තමන්ගේ ප්‍රිය කෙනෙකුට දෙන්න හිතෙනවනේ. ඒ රසමසවුලක් කනකොට ඒක එතකොටම හිතෙනවා චා මේක අහවලත් එක බෙදා ගන්න තිබුණා හොඳයි කියලා. ඒ ඒ ඒ වගේම ගුණයක් තියෙනවා ධර්මයේ යම් ධර්ම කොටාසයක් වැටුණාට පස්සේ ඒ වැටුණයි කියලා කියන්නේ මේ පොත කටපාඩම් කරනවා කියන එක නෙවෙයි. Tamanට වැටුණාට පස්සේ යාගේ ක්‍රියාවෙන් ඒක පේන්න පටන් ගන්නවා. එයාට කියලා දෙන්න හිටෙනවා. වචනෙන් නිස්සද්දව හිටියත් ඒක සිද්ධ වෙනවා. ඒ මොකද අර රසමසවුලක් කන කෙනාට තව කෙනෙකුට බෙදලා කන්න තියෙන ආසාව වගේ. ওই ලංකාවේ ඉන්නේ මේ ඒක මහාවංශයේ තියෙන කතාවක්. මම බුරුමේ ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. අපි මහාවංශය කියවන්නේ නැහැ මෙහිඳයි. ඒ මහසෙන් රජුරෝ මහායාන බුද්ධ ආගමට බැඳිලා ථේරවාදී පන්සල් තේරම කඩලා දාලා ඒ තිබුණු රාජකීය අනුග්‍රහ නැති කරලා තියෙනවා. එතකොට රජුරංග ප්‍රධාන මේ සේනාධිපති රජුරවන්ට විරුද්ධව ගිහිල්ලා කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා. ওই මහායානයකින් නෙවෙයි මේක රැකෙන්නේ තේරවාදයෙන් මේක අපේ මහානිකායක මේ මහා විහාරික නිකායේදී කරන්න එපා. රජුරෝ අර මහායාන අදහස් වලට ගිහිල්ලා සම්පූර්ණ කඩාන බිඳන කියලා පස්සේ රජු සේනාපතිය කරපොදී යුද ප්‍රකාශ කරා රජුරන් විරුද්ධව. ඊට පස්සේ ගඟ දෙපැත්තේ දෙගොල්ල කඳවුරු බැඳගත්තා. මේ වෙනකන් හොඳට හිටියා මේ රජුරන්ගේ සේනාධිපති දැන් සේනාධිපති විරුද්ධව ප්‍රකාශ කරලා රජුර දැනගත්තා ඔය එක මොනව කරන්නද? සේනාව මං කියන දේ අහන්නේ කියලා. නමුත් සේනාධිපති දන්නව රජුරෝ සේනාව නැතුව මොනව කරන්නද කියලා කඳවුර දෙපැත්තේ ගංගා දෙපැත්තේ කඳවුරු බැඳගෙන දැන් හෙට උදේ යුද්ධෙට යුද ප්‍රකාශ කළා. සේනාපතියගේ පැත්තේ කට්ටිය මේ සෙබළු රෑ තිස්සේ කැලේ දඩයන් කරනකොට වලි කුකුළු අවුලා තියෙනවා. පස්සේ රෑ කඳවුරේ වලි කුකුළු මස් සිව්වලු. උයිලෙලා කට ගාලා බලනකොට බුදුම රසයිලු. කොහොමදත් ඔය පක්ෂීන්ගේ මස් රසයි. කනකොටම මිනිහට මතක් වුණාලු යකෝ මං මේ වගේ හැම එකක්ම කාලා තියෙන මේ ඉතිසලා රජුරුත් එක්කනේ. දැන් අද රජුරුත් එක්කම යුද ප්‍රකාශ කරලා තියෙනවා. කණ්ඩම හිත දෙන්නේ නැතිලු. ඊටසේ පයින් එක් කැටිවල එහා පැත්තට ගඟේ රජුරවණ්ඩ සීනාධිපතිට එන්න ඕන වෙලා තියෙනවා. රජුරුත් එක්ක මේ වලිකුකුල් මස් ටික හදා බෙදාන කන්න. රජුරු ගලු નિરાයුධ වෙනවනම් බාර ගන්නවා. ආයුධ සන්නද්ධ වෙන්න බෑයි කියලා. මේක නෑ මට කිසිම ආයුධයක් නෙවෙයි යන්නේ කියලා කිහිල්ලා අර රජුරණ කිව්වලු දාහනේ රැයට කෑම කාලා දෙන්නේ නැහැ. අනේ මම මේ ලස්සන කෑමක් ගෙනා මේක හරිම රසයි. කාලා බලන්න කියලා. ඒ රජුරෝ තොල ගාලා බලනකොට ඇත්තටම රසයි. ඊට පස්සේ රජුරෝ ඇහුවලු දැන් උඹ මට විරුද්ධව මේ යුද ප්‍රකාශ කරලා තියෙන එක. දැන් බලපන් මේ ඊට පස්සේ ගොළු මං කවදාකවත් ඔබ ඔබතුමත් එක්ක බෙදා ගන්න නැතුව රසම සූලක් කාලා නැහැ. යුද්ධ නම් යුද්ධෙම තමයි. හිරුදි ගහනවා ගහනවා ගහනවා මැරෙන්නම ගහනවා. හැබැයි මේක දෙන්න ඕනේ කියලා රජුරෝ කන ගමන් කිව්වලු බලපන් අපි දෙන්න අතර තියෙන සමානකම් කොච්චර තියෙනවද එකම රසට ඒනට අපි යුද්ධ කරනවා ඇයි මට යුද නෑ මම ඔබ වහන්සේත් එක්ක ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නෑ මේ ලංකාවේ තියෙන ඕනේ මහානිකායක තේර මේ විහාරික ක්‍රමේ ඔබතුමා කරන්නේ මේ මහායානය මේක විනාශ වෙන වැඩක් රජුරෝ එදා රැ එතෙන්දී ප්‍රකාශ කරාලු සේනාධිපති කියන විදිහට මම වැඩ කරනවා කියලා යුද්ධය ඉවරයි රසමසූල නිසා. ඒ නිසා අපි අතර নানা ආකාර වාද විවාද තියෙන්න පුළුවන් ආගම් ಜಾති මේ ධර්මීය තේරුම් ගන්න කාට හරි පොඩ්ඩක් තොල ගන්න බලන්න. නැවිලා ඉන්නේ. අපි යුද්ධෙන් දිනුනට වැඩිය අශෝක රජු රට දිනුනේ කොහමද? දික්විතේ නෙවෙයි ධර්ම විජේ. දුර්ගම රජු දුත්තගාමී වෙලා හිටියට දිනපු ගමන් මොකද්ද කෙරුවේ? විහාර කර්මාන්ත කෙරුවට පස්සේ අද වෙනකම්ම තියෙන අනේ ශාපි මේ හම්බ කරලා මිනිස්සු හම්බ කරන්න නටියන නැටවිල්ල පැත්තක දීදී අපි ධර්මයේ කඳුලක් අපි අවබෝධ කරගන්න. ආරීඹුවක් අවබෝධ කරගෙන මේ මිනිසුන්ට දන්න ක්‍රමයට කියලා දෙන්න. රජ කරවන්න රජකනේ රහත් කරවන්න ධානය ලබන්න නෙවෙයි. මේ දන්න ධර්මයේ වර්තමානයේ හිත පවත්තපන්. ඔබට තියෙන සබ්බ සරීම ඔක්කොම හරියනවා. මේ කරපන් කියලා කාටද කියලා දෙනවනම් උඹට යුද්ධ කරන්නව මරා ගන්න ඕන ගමන් නැහැ. ඒක ඒක සාන්දෘෂ්ටිකව දකින්න ඕනේ. අකාලිකව දකින්න ඊට පස්සේ ඒව බලව කියලා බෙන්නන්න ඕනේ. තින්දේ පිනනවා. ඒයි පස්සිකෝ. ඕපනයිකෝ. පොඩ්ඩයි දෙන්න ඕනේ. මං කියන්නේ කුඩු බිස්නස් එක වගේ මේක. එක කුඩු මුලක් විකුණා ගත්තට පස්සේ ඒක කනවා සබ්බසරි මේ විකුණලා කුඩු ගන්නවා. මේ නිස්සන්න වනේත් එක දාන වේලක් ආපු එකෙක් ඉන්නවනම් ඌ එල්ලවන්න බෑ. මේ ඉසනෝය ඒ වගේ මහත්තලේ මොනවද දාලා දෙනවද මන් දන්නේ මෙහි ආවොත් භාවනා කරන්න. අනේ ආයෙත් එන්න ඕනේ කියලා එල්ලව එලව එලව එලව අපි මොනවක්ද දෙන්නේ අපි ඕගොල්ලෝ බුද්ධ පූජාවක් තියන්න දෙන්න බෙර ගහන්න හඳුන් කූරුපත්තු කිල්ලක් නැ මොන තොවිලයක් කරන්නට නැහැ පොඩ්ඩක් දෙනවා මේක කාපන් කියලා ආයෙ මුකුත් නැහැ කුඩු ගැහුවා කුඩු බිස්නස් මම පිටරට යනකොටත් මම කියන්නේ එක මුලක් විකුණා ගත්තොත් මට ඇති. හැම අවුරුද්දෙම කතා කරනවා. අපි ඒ වෙනුවට මොන්ට මොන රසමසවල දුන්නත් මේ ධර්ම රසය දෙන්න පුළුවන්. සබ්බ රසෝ ධම්ම රසෝ ධම්ම සබ්බ සබ්බන් රසං ජිනාති. අපි මොනවද අපේ දරුවන්ට දෙන්නේ කියලා හිතන්නකෝ. මේ නාකියන්ගේ නාකිච්චෝ ගාව තියනවද දෙන්න ධර්මයක් පොඩි උණ්ඩ. දෙන්නේ මොනවද? ඉඩම් අක්කර ගන්නක් දෙයි. හතරන් තැල්ලක් දෙයි. ඊට පස්සේ උන් කොටු මිරිස් කාපර හිලව් වගේ නීව ගන්නවා ගහ ගන්නවා රණ්ඩු කර කර ඉන්නවා. ධර්මයේ ජීලබන කද්දාකත් ගාගනින්ද කියලා. Tamangeම දරුවෝ එන්නට ඕන දරුවෙකුට දෙන්න. ඒ නිසා ඒව බලව කියලා අපි මොනවද පෙන්වන්නේ උන්ට? අපි ළඟ තියෙනවා නම් ධර්ම ශක්තියක්. අපි ළඟ තියෙනවා නම් ධර්මයේ ඇදහිල්ල. අපි ළඟ තියෙනවා නම් ධර්මයේ පිළිනොක් සද්ධාාවක්. අපි දරුවන්ට ඒක දෙන්න eBay. සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සරුවචන් වහන්සේ රාහුල කුපුංචාමරණ මොනවද දුන්නේ? අම්මා කිව්වේ ගිහිල්ලා බූදලිය ඉල්ලන්න වරින් කියලා. මොනවද දුන්නේ බූදලියට? දැන් ඉන්න අම්මලා පපු යොතර කරන අනේ බලන්න අවුරුදු 7 ළමයෙක් ගෙනිලා පැවිදි කරලා බුදුහාමර කරන වැඩ පව් අපා. එහෙමයි හිතන්නේ. කතුලක මනසෝ කියනවලු ඌම් බලන්න ඕගොල්ලන්ගේ බුදුහාමතුන්ගේ හැටි බබා ඉපදිච්ච දවසේම තාත්තා ගෙදරින් පැනලා ගියා. කෝය කියන කරුණා කෝය තියෙන මුදිතාව කියලා අර පොඩි උන්ට දොස් කියනවායි කියලා කියලා තියෙනවා මම දන්නේ මට නම් ඇහිලා නැහැ. ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ දෙන්නේ ඔයගොල්ලෝ අපි දන්න මේ හුදු හුදු කරුණාව නෙවෙයි yaadena වැඩක්. ඉතින් මං කියන්නේ අපිට කාටට දෙන්න ඉස්ලා අපි ළඟ තියෙන්න එපා හත්තලාමේ මොන හරි. ඒකක් නැතුව අපි දෙන්නේ මොකද්ද? සංඝයා ගැන අහන්නකෝ බලන්න අද සංඝයා මොනවද කියන්නේ කියලා දෙන මේ ගිහින්ද රජ්‍ය මොනවද රජ්‍ය සංඝයා රජයට අනුග්‍රහ කරලා රජයට දෙන උපදේශය මොකද්ද කියලා බලන්නකෝ. මුංජි විලාකාරයේ මේ සතිපට්ඨානේ වඩපන් සතිපට්ඨානේ කරපන් කියලා කියනවනම් ඉතින් රාජ්‍ය නායකව අහන්නේ ඔබ අන්සලා වඩනවද කියලා. ඉතින් වඩන්නේ તો කරන්න බෑනේ මේ වැඩේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තියෙන ඒව බලව එහිපසික ඕපනයික දුන්නට පස්සේ ඒක පැතිරෙන ගතිය පෙන්ලා දුන්නොත් මේ පටන් ගන්නකොට බොහොම ඩිංගිත්යි දෙන්නේ. කරන යනට යනවයි කියලා පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝයි කොච්චර අපි ලස්සන කිව්වත් මුලිය ඇති මනුස්සයට විතරයි වැඩි වෙන්නේ. එහෙම නැත්නම් මේ নানা ආකාර දේවල් වලට මේ භාවනා මධ්‍යස්ථානවල වාඩි වුණාට අපි ඉන්නේ නිවන් දකින්න නෙවෙයි නම් මේ කියන හැමදේම රුහිතට හිටිනවා අරියාදුවට හිටිනවා. නිවන් දකින්න ඕනේ මේ ජීවිතේම කියන කෙනාට විතරක් මේකේ තියෙනවා ගත යුත්තක්. එහෙම නැත්නම් කියන ওই ධම්මජීවහමර කොච්චර කෑගවුවත් ඇති වැඩක් නැහැ. ගෙදර ගියාට පස්සේ අපිට ඕක කරන්න බෑ. මේ ඔක්කොම ඔඩොක්කේ තියාගත්ත එක නැගිටිනකොට බිම වැටෙනවා වගේ අතැල්ලා යනවා. මොකද කොයි මිනිසෙකුට හරි මේ ධර්මයේ තියෙන ওই নানা ආකාර විකාර වලට නෙවෙයි අවසානයේ තියෙන ඵලයට නැත්තම් නිවනට කියලා දන්නවනම් තේරෙනවා අද අපේ අම්මලාට තාත්තලාට වැඩි වාසනාව තත්ත්වයක් තියෙනවා අද ප්‍රතිපදාව තියෙනවා අද ඒක කරගෙන යන්න පුළුවන් එතකොට ඒක වැටහෙන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝයි වෙන් වෙන් වශයෙන් එක එකනට වැටහෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි මේකෙන් මේ ප්‍රඥාව නැති කට්ටිය කපලා දාන්න හදනවා කියන එක නෙවෙයි මේ කතා කරන්නේ අපි මේ ප්‍රඥාව කියලා ගණන් ගන්න තියෙන ධර්මාවබෝධය විතරයි. ඉන් එහාට තියෙන මේ PhD වත් වෙන දැනුමක්වත් ප්‍රොෆෙසර්ෂිප් එකක්වත් එකක්වත් නෙවෙයි ධර්මාවබෝධය විතරයි. ඒක නිසා අපි ඒක මුල් කරන කටයුතු කෙරුවොත් අපිට පේනවා ධර්මයේ සැක නැහැ, විචිකිච්ඡා නැහැ, පහදිනවා, ධර්මෙ පිහිටනවා. ඉතින් ඒකට ධර්මයේ අරසාව ඉබීම ලැබෙනවා. ධම්මෝ ආවේ රක්කති ධම්මචරය. අපි ධර්මයේ ආරක්ෂා නොකර ධර්ම ආරක්ෂාවේ බලාපොරොත්තු වෙනවා. අපි ධර්මයේ රවට්ටගෙන කණ්ඩා හදනවා. එහෙම රැවටෙන දෙයක් මේක නෑ මේක අනාත්ම ධර්මයක් තියෙන. ඒක නිසා යම් වෙලාවක අපි මේසා ලස්සන දේශනා කරන ලද ධර්මයක් තියේදී নানা ප්‍රකාර ලාමක දේවල් පිළිබඳව කාලය ගත කරනවනේ අදහනවා. ඒ හැම එකක්ම හිතට ඇනිච්ච උලක් වෙනවා. ඒ හැම එකක්ම අපිට විලංගුවක් වෙනවා. ඒ හැම එකක්ම අපිට මාංචුවක් වෙනවා. බන්ධනයක් වෙනවා. භාවනා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපිට එnde end end end ධර්ම කෙරේ තියෙන පැහැදින ගතිය, අධහන ගතිය වැඩි වෙනවා නම් අර සතිය හරියනකොට ඉබේම අරගෙන යන ගතියක් තියෙනවා. ගමන ස්වභාවිකයෙන්ම සිද්ධ වෙන ගතියක් එnde end තමන්ට තේරෙනවා. සරුවත් chance සඳහන් කරනවා. ගොයන් කපන්න ඉස්සලා කුඹරක් කයින් තනකොළ කවන ගොපල්ලෙක් තනකොළ කණ්ඩත් ගොයම නොකණ්ඩත් හරක් රකින්න එපාය. නැත්නම් කොමරුගියන්ගෙන් ගුටි කන්න වෙනවනේ. භෝග භෝගයක් වවලා තියෙන තැනක හරක් කවන ගොවියෙක් භෝගේ නොකණ්ඩ වනාතේ කවන්න සෑහෙන්න මහන්සි වෙන්න එපායි. ඒ වගේ තමයි කියලා කියන ආධුනික යෝගාවචරය හිත හරියටම භෝගේ නොකා තනකොළ ටික කණ්ඩ විතරක් දාන්න. ඊට පස්සේ ආනවා දවසක ගෝයන් කැපුවට පස්සේ ඌට නිසිනින්ද කවන්න පුළුවන් නේ ඊට පස්සේ. ගෝයන් කපපු ඉඩමේ ආන්නේ වගේ තමයි ටික කාලෙ ගියාට පස්සේ ගෝයන් කපු පිටමක තනකොළ කපන ගොවියෙක් මේ ගොපල්ලෙක් වගේ තමයි හරක් ටිකට කණ්ඩායම් නිකන් ඉන්න පුළුවන්. ආන්නේ පහසුව අන්නේ කරන තේරෙන ගතිය තමයි වැටහෙන්න ඕනේ. වැටීම හරහා තමයි අපි කියන්නේ ධර්ම අවබෝධය සිද්ධ වෙනවා කියලා. ඒක නිසා ඒක සාමාන්‍ය බුද්ධියට අහු වෙන දෙයක්. අනිත් එක ඒක අපිත් එක්ක වැඩ කරනකොට අනික් කෙනෙකුටත් තේරෙන දෙයක්. ඒක අපිට රවට්ටන්න බෑ කාටවත්. අවංකවම ධර්මයේ කෙරේ සද්ධාවෙන් කටයුතු කරන කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ අමෘතය ගෙනලා දුන්නට වැඩිය පුදුමාකාර රසයක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා එතෙන්ට බලාගෙන ඒකට යොමු කරගත්ත මානසිකාරයෙන් යුක්තව මේ භාවනා ජීවිතය ගත කරනවා නම් අපි ගෑනු වුණාට පිරිමුණාට මොන ජීවන රටාවක හිටියත් කිසියම් ප්‍රශ්නයක් වෙන්න එන්නේ එන්නේ එන්නේ සමනලයට අතුනමුනා වගේ මේකට පෑහෙන ගතිය, සීහෙන ගතිය වැඩි වෙනවා.